දැන් ඉතින් අදත් අපිට ලිඛිත ප්‍රශ්න තියෙන බව පේනවා. ඉතින් ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් ධර්ම සාකච්ඡා ආරම්භ කරන්න කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න 21ක් ලැබිලා තියෙනවා. වැඩ සිටි වැඩේටි ස්වාමින් වහන්සේ නමගේ පුණ්‍ය අනුමෝදනයක් සමග 22යි. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයංක භාවනාව ආනාපාන සතිය එක දිගට කරගෙන යද්දී අද දිනවට වන විට භාවනාවේ යම් මට්ටමකට පැමිණියායයි මට දැනේ. මේ වෙනස ඇතිවෙන මොහොතේ කන් දෙකෙන් දෝංකාරයක් වගේ දැනීම අත් දෙක එකට ඇලවිලා වගේ පවතීම පිටකොන්දෙන් යම් උෂ්ණයක් වගේ පිටවිමින් මාගේ ඇඳුමේ වැඩි එය හෙළවෙන ආකර්ෂණය වන බවක් මට දැනුණා. ඉන්පසුව පැය දෙකක් පමණ භාවනාව වැඩුවා. ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් ගුරු උපදේශයක් ලබා දෙන මින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ යම් යම් දේවල් ඒ කියන්නේ අපිට හිත ටිකක් එකඟ වෙනකොට අපි කලින් නොතිබුණ සංවේදී ස්වභාවයන් මතුවෙනවා. ඇත්තටම මේ සංවේදනාවන් කලිනුත් තිබුණා. නමුත් අපේ හිත හොඳට එකඟ වෙනකොට තමයි ඒවා හොඳට ප්‍රකටව පේන්න ගන්නෙ. ඒ නිසා දැන් අපි මුලින් හිතුවොත් මේවා මේ අලුතෙන් ආපු ප්‍රශ්නකාරී දේවල් කියලා ඒක වැරදි ආකල්පයක්. අපේ ශරීරේ කොහොමත් විවිධාකාර සංවේදී ස්වභාවයන් තියෙනවා. නමුත් අර හිත හොඳට එකඟුනහම තමයි මේක හොඳට ප්‍රකටව පේන්න ගන්නෙ. ඉතින් ඒ නිසා මෙතෙන්දී මම හිතන්නේ මුකුත් ගැටලුවක් කරගන්න දෙයක් නැහැ. දැනට කරලා තියෙන විදිහෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබිලා තියෙන බව තේරලා තේරෙන්නේ. ගැටලුවක් විදිහට මොන හරි කාගේද කාය ප්‍රශ්නේ කාගේද? මොන හරි දැනට ඒ කියන්නේ ඉස්සරහට යන්න බැරි ගතියක් තියෙනවද ඔය ඒව ඒව ගැටලුවක් කරගන්න එපා. ඔව් මේ කරද්දී බොහොම සැහැල්ලුවෙන් කරන්න. සමහරලාවට අපි හුඟාක් මේ ඉරියව්ව හිර කරගෙන, තද කරගෙන කිසිසේත්ම කයට සකස් වෙන්න ඉඩ නොදී හුඟා බරට මේක ගත්තොත් යම් යම් සංකීර්ණතා මතුවෙන්න පුළුවන්. එහෙම වෙනුවට අපි මුලින් කය ඍජුව පටන් ගන්නවා. හොඳට කොන්ද කෙලින් තියාගෙන හිස ඍජුව තියාගෙන පටන් ගන්නවා. සැහැල්ලුවෙන්. හැබැයි එහෙම පටන් අරගෙන ටික ටික එහාට යනකොට කයේ යම් පමණක සුළු සකස් වීමක් වෙන්න පුළුවන්. ඒ එතෙන්දී අපි තවදුරටත් එහෙම සකස් වෙන්න නොදී නිකන් කය බොහොම ඍජු කරගෙන දඬු කරගෙන හිටියොත් එහෙම ඒ ඉරියව්වේ තියෙන එක්තරා අන්දමක රළු ස්වභාවයම භාවනාව වැඩෙන්න බාධාවක් වෙනවා. ඒ නිසා අපි මුලදී ඍජුව කය තියාගෙන පටන් ගත්තට පුංචි සුඛනම්ම්‍ය බවක් පුංචි මුරුදු භාවයක් අපි දෙන්න වෙනවා භාවනාව වැඩෙනවත් එක්ක. මොකද අපි හොඳට හුස්ම රැල්ලේ සිහිය පවත්වාගෙන යනකොට කයේ යම් පමණක සුළු සකස් වීමක් වෙන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්න. ඒකට ඉඩ දුන්නලා අපි මේක කරගෙන යනකොට යම් යම් සංවේදී ස්වභාවයන් හිසේ විශේෂයෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ භාවනාව හරහා මොලේ යම් යම් ප්‍රදේශයන් අවදි වෙන්න නැත්තම් සංවේදී වෙන්න, උත්තේජනය වෙන්න පටන් ගන්නවා. ඒකේ කිසිම වරදක් නැහැ. ඉතින් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔව්. මම අනිත් මම භාවනාව වඩ වඩම්බන ඉන්නකොට S2 වගන ආනපනසතිය වඩම්බනකොට ගොඩක් වැනි වැනි තමයි ඉන්නේ. ටිකු ගමන් එක පහටම අත විසෙනවා කියන්නේ. ඇඟට එනවා. ඇඟට ආවට පස්සේ ඊට පස්සේ එක ඉරියව්වෙම ඉන්න පුළුවන් කියනවා මට. ඇඟපත රිදීමක් නැතුව. කමන්නේ. ඒ කියන්නේ කොහොමත් අර හරියට මේ අපිට ඔය ඉන්ද්‍රිය ටික ඉන්ද්‍රිය ධර්මයන් ටික සමබරවලා වෙලා එනකන් යම් පමණකන් හැලහැප්පීමක් තියෙනවා. පොඩි ගතියක් තියෙනවා. හැබැයි ගාන්ට ඔක්කොම ටික සමබර වෙලා ගාන්ට එක රාශිය වෙලා ආවනම් ඊට පස්සේ බොහොම සියුම්ම එහෙම නැත්නම් බොහොම ස්වාභාවිකව යන ගතියක් තියෙනවා. එතෙන්ට එතෙන්ට ආවට පස්සේ ආයේ අමුතුවෙන් වෙහෙසක් දරන්න ඕමනා නැහැ. මොකද දැන් හිත විසින්ම ඒ පාරේ අරගෙන යන ගතියක් තියෙනවා. එතන තව දිගට ඔහොම කරගෙන යන්න පුළුවන් නම් අර ඉරියව්වේ යම් පමණක නිදහස් කිරීමක් ඍජුව දැඩිව තියාගන්න එපා. ඉරියව්ව බොහොම සෞම්‍ය විදිහට තියාගන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. දෙවන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස දෙපා නම දෙමි. මූල කර්මස්ථානය. පිම්බීම හැකිලිම විනිවිද අත්දැකීමි. හිස් බව තුල වරහණක් අරමුණක් නැති වුවත් විතර්ක ਵਿਚාර ප්‍රකට වුවත් බාධාවක් නැත. සතියෙන් බලා සිටිමි. එදිනදා ජීවිතයේ සමසිත පවත්වන්න උපදෙස් ලැබුණි. ඒ අනුව පිරිසක් සමග සිටියත් වෙනසක් නොවන බව අත්තුඩේ. ටික කලක සිට සෑම මොහොතකම යටිසිතේ තැම්පත් බවක් සියුම් ප්‍රබෝධයක් අත්විදිනවා. මොනවා කරන්න ගියත් ඉදිරියට පනින්නේ බාහිර ලෝකය මොහොතින් මොහොත වෙනස් වන බවයි. සියල්ල ඉදිරියේ මැදස්ත වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉතිරි ධර්මතාවයන් සඳහා දෙපා නම දෙමිත් තෙරුවන් සරණයි. මේ මට්ටමට ආවට පස්සේ ඇත්තටම අපි හුඟක් ඒ කියන්නේ රළු කරගෙන අර කලින් කිව්වත් වගේ මේ කියන්නේ භාවනාව දැන් කෙරෙන පැත්තටයි යන්න තියෙන්නේ. අපි මුලදී තමයි භාවනාව කරන්නේ මැදිහත් වෙලා අතපොවලා යම් පමණක පාලනයක් කරන්නේ මුලදී. නමුත් ටික ටික භාවනාව ඔය වගේ ඉස්සරහට යනකොට හොඳට තමන් අර හිස්ත භාවයකට ඇවිල්ලා මේ එතන පරිණත වීමක් වෙද්දී හුඟක් යන්නේ බොජ්ජංග වඩන මට්ටමකින් මට්ටමකින්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමින් ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. ඔය විදිහට බොජ්ජංග හත ගැනම කියනවා. මේ බොජ්ජංග මට්ටමේ අපේ හිත වැඩෙනකොට අපි යන්න ඕනේ මේ මෙතන තියෙන හේතුඵල ධමයක්. මෙතන තියෙන්නේ එක්තරා අන්දමක කරුණු සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන සිද්ධ වෙද්දි මම කොහොමද මේතන කර්ම අලුතෙන් රැස් කරන්නේ නැතුව කොහොමද බොහොම සංයමයෙන් බොහොම මේ ස්වාභාවිකව මේ කටයුත්ත වෙන්න ඉඩ හරින්නේ. එහෙම යන ගමනකදී තමයි අපිට පුළුවන් මේ අපේ දිහා අපේ හිත දිහා බලාගෙන තියෙන කෙලෙස් මොනවාද කියලා බලාගෙන අපි අහු වෙන තැන් මොනවාද කියලා බලාගෙන අන්න හිත ටික ටික නිවැරදි කරමින් ඒ කෙලෙස් වලින් මුදා ගනිමින් යන්න වෙන්නේ. ඒකයි විවේක නිස්තං කියන්නේ අපි මෙතෙන්දී දැන් කලින් වගේ අපිටම සක්මන් භාවනාවේ යෙදෙද්දී අපි කලින් නම් බොහොම ඍජුව යනවා නැත්නම් හොඳට අරමුණට හිත දාලා ආයාසයෙන් යනවා එහෙම ගතියක් දැන් දැන් කයට ඔහේ යන්න දෙනවා සමහරවිට අරමුණට දාන්න අවශ්‍යත් නැහැ ඇවිදින ගමන් දැන් බලන්න කය ඇවිදිද්දි හිත හිස්ව තියාගන්න පුළුවන්ද කියලා කය දැන් ඇවිදිනවා හැබැයි හිත තියෙන නතර වෙලා හිත එක ස්පර්ශයකටවත් යන්නේ නැහැ ඒ වෙනුවට හිත තියෙනවා බොහොම නිස්කලංකව බොහොම හිස්ව gedara ඇවිල්ලා වගේ නිකන් මේ තියෙන ස්වභාවය. ඊළඟට විරාග නිසිතං දැන් අපි තුමු හිතට මොනවා මොනවා හරි සිතුවිලි ටිකක් එනවා. ඒවා සම්බන්ධයෙන් තියෙන නිකන් එක්තරා පැත්තකින් කියනවනේ ඇල්මැරිච්ච ස්වභාවයක්. හරි ඉස්සර තරම් මේ සිතුවිලි මගේ කරගන්න යාමක්වත් ඒවා එක්ක ආවයි කියලා ගැටෙන්න යාමක්වත් ඒ මොකක්වත් නැහැ. ඒ වෙනුවට ඒ දිහා බලන්නේ බොහොම එක්තරා අන්දමක සෑහෙන උපේක්ෂාවකින්. එන්න නොදී ඉන්නෙත් නැහැ. දැන් සෑහෙන අර හිත සමාධී සමාධියකින් හෝ වීරයකින් හෝ මේ එන දේවල් වලක්වා වලක්වන ප්‍රතිපත්තියේ නෙමෙයිද යන්නේ. ඒ වෙනුවට හිතට යම් පමණ විවෘත භාවයක් දෙනවා. ස්වාභාවිකවම හිතට ඉන්න දෙනවා. හැබැයි ඉන්නේ ඉන්න ඉන්න දීම හරහා ඔන්න සිතට සිදුවිලි එනවා. යම් යම් ආශ්‍රවානුසේ ධර්මයන් හරහා යම් යම් කෙලෙස් එනවා. අන්න ඒද්දි දැන් හිත දිහා බලනවා. සිතානුපස්සනාව වේදෙනවා ධම්මානුපස්සනාව වේදෙනවා ඒ හරහා තමයි මේක ටික ටික ටික ටික ඔන්න තව අපි හිතමු සිතක් සිතුවිල්ලක් පහළ වුණා ඒකේ මොකද වෙන්නේ කියලා අපි තේරුම් ගන්නවා ඔන්න ඒක ඇති වෙනවා ඒක නැති වෙනවා ඒ අනුරූපව තේරුම් ගන්නවා අපි හිතමු මේ සිතුවිලි නිකන් දාමයක් වගේ එනවා ඉතින් තේරුම් තේරුම් ගන්නවා මේ මෙතන නිකන් මේ එකට එකට ඈඳිලා තියෙන ස්වභාවයක් තියෙන්නේ මේක ඇත්ත වශයෙන් ගත්තොත් ලොකු සාරයක් නැහැ කියලා නෝව තේරෙන්න තේරෙන්න තව තව අතහැරීමක් සිද්ධ වෙන්නේ තවතර හිත නිදහස් වීමක් සිද්ධ වෙන්නේ. ඒ නිදහස භුක්ති විඳින්නයි තියෙන්නේ. ඊළඟට අනිත් කටයුතු කරද්දි දැන් මේකේ විස්තර කරලා තියෙනවා Tamanට පුළුවන් කියලා නිකන් උපේක්ෂාවෙන් ඉන්න. ඒ தത്വෙම බහුල කරන්න. ඒ මුලදී ටිකක් සමාධියකට ගිහිල්ලා සමාධිය හරහා තමයි ওই தත්ත්වේ පවත්වන්නේ. නමුත් ටික ටික බලන්න මේ හුඟා ගැඹුරු සමාධි වලට යන්නේ නැතුව ස්වාභාවික මට්ටමේම ওই தත්ත්වේ පවත්වන්න පුළුවන්ද කියලා. හොඳයි. තුන්වන ප්‍රශ්නේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ පරයංක භාවනාව මා ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි ධාතුන්හි සිත පිහිටුවෙමි. ඊතා හොඳින් එක් ධාතුක සිට අනෙක් ධාතුවට සිහිය පිහිටුවෙමි. ධාතු අතරින් සම මස් විනිවිද හිස් කබල බොහෝසේ තදින් දැනේ. විටක හිස් කබල දැర్శණය වේ. මා භාවනාවෙන් මිදුණද බොහෝ කාලයක් මෙම හිස් කබලේ තද ගතිය දැනේ. ඕනෑම වේලාවක සාමාන්‍ය වැඩ කටයුතු කරන අවස්ථාවේ පවා හිස දෙසට හිත යොමු වූ විට මෙම හිස් කබලෙහි තද ගතිය දැනේ. මා වාඩි වූ බොහෝ පරයන්කවල වරහන් ඇතුලේ එක් පරයන්ක කාලයක් පැය එකක් පමණ මෙසේ ධාතු සිත ගමන් කරයි. නමුදු එක් පරයන්කෙහිදී පමණක් සිත ධාතුන්ට නොවැටි හිස් බවට පත්විය. කොළපාට ආලෝකයක් මතුවිය. සිතට කිසිදු සිතුවිල්ලක් නොනැගුණි. මෙම తත්වය පැයක් පමණ පැවතුණි. නමුදු නැවත පරයන්කයට පැමිණීමේදී හිත ධාතු මනසිකාරයට යොමු වේ. ධාතු මනසිකාරයේදී හිත හිස් බවටපත් උවද යමක් අල්ලා ගැනීමට සොයනසේ පෙනී. ගරු ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මට උපදෙස් ලබා දෙනසේක්වා. කාගෙද කියලා කියන්න පුළුවන්ද? කොච්චර කාලයක් තිස්සේ මේ ක්‍රමයේ කරගෙන යනවද? මීට ඉස්සර වෙලා දිගටම නෙවෙයි ඒවට කිහිප දවසක් වගේ වඩලා තියෙනවා ධාතු මනසිකාරේ. ඔව්. දිගටම වැඩුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දිගට මොනවාද කළේ? දිගට කියලා දෙයක් ඇත්තරම කරේ නැහැ. ඒ කියන්නේ පිටින් පිට කැරුණා. ආනාපාන සතිය වඩනවා, ඊට පස්සේ කැඩෙනවා, වෙලාවට මෛත්‍රිය කරනවා, ඒ වගේ දිගටම කියලා නැහැ. ගොඩක් කැඩි කැඩි ආපු ගමනක් තමයි තියෙන්නේ. කැඩි කැඩි කොච්චර කල් ආවද? අවුරුදු 5ක් විතර ඊට ඊට වැඩි කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ධානය මට්ටම් අරව මේවත් වෙලාවකට කරලා තියෙනවා. ඒවත් කරලා තියෙනවා. ඉස්සර කරලා තියෙනවා. හා. එතකොට ඊට පස්සේ දැන් ඒවා මග හැරුණා. දැන් කෙලින්ම ධාතු මනසිකාරයේ පැත්තෙන් විතරක්ද යන්නේ? නෑ ස්වාමීන් වහන්සේ ආනාපාන සතියට හිත පිහිටවලා ඊට පස්සේ ධාතු මනසිකාරයට ඉක්මනටම එනවා. ඔව්. ඒ කියන්නේ ආනාපාන සතියෙන් තමන්ට තේරෙනවද යම් පමණක එකඟතාවයක් හොඳ සමාධිගත ගතියක් එනකන් ඉඳලාද එන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩක් ඉක්මනට සමාධි ගතියක් එනවා. හරි. එතකොටම ධාතු මනසිකාරයට යොමු වුණාට පස්සේ තමයි මේ හිරවීමක් වගේ يعني හිස් කබලේ හිත ගොඩාක් පිහිටන්න පටන් ගන්න. ඔව්. ඔය සමත පැත්ත කරද්දී කසින ඒව හැමත් කරාද? කසින කරන්නේ අසුබේ වඩලා තියෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි මේ දවස් කීපයක් අස්ති සංඥාවත් පොඩ්ඩක් පුහුණු කරා. ඒකට උපදේශ ලැබුණ හින්දා කරේ නැහැ ඊට පස්සේ. ඒ කියන්නේ මේ අස්ති පේනවද? අස්ති පේන්න තමයි. අස්තිගේ පේනවද? අස්ති පේන්න තමයි ස්වාමිනාස් ටිකක් කරේ. හැබැයි ඒක ගොඩක් කරේ නෑ. දවස් කීපයක් මම පොතක් බලලා කරා. ඔව්. ස්වාමිනාස් වෙලාවකට ආනාපාන සතියෙන් මට අවස්ථා දෙකක කෙලින්ම හිතේ හිස් බවට ගියා. එතකොට පැයක් පමණ පැවතුණා හිස් බව. ගොඩාක් සිතුවිලි ආව අඩුයි. හැබැයි ධාතු මනසිකාරයට ගියාම හිස් කබලේ හිත පිහිටනවා වැඩි. ඊට පස්සේ ඒක මිදුනට පස්සෙත් හැමතිස්සෙම හිස් කබලේ තද ගතිය ගොඩක් දැනෙනවා හැමතිස්සෙම වගේ. ඒතර හිත පිටට යන්නේ නැහැ. ඔව්. වෙලා තියෙන්නේ අපි දැන් අර හිත හුඟා කිර කළා මේක බලනවා කියද්දි අපි තුමු දැන් අපි කය විනිවිදලා කයේ තියෙන ඇටකටු මොන හරි මේ හිස් කබලය බලලා ඒකෙන් අපිට පුළුවන් ඕනම් මේ මෙතන තියෙන පටවි ධාතුව කියලා ගන්න. එතන තියෙන්නේ එක්තරා අන්දමකින් හරි કૃතිම බවක්. එතන තියෙනවා එක්තරාන්දමකින් හිත නිකන් තත්වගත කිරීමක්. කන්ඩිෂන් කරනවා කියන්නේ හිත නිකන් තත්වගත කිරීමක් කරහා තමයි එතෙන්ට එන්නේ. නමුත් අපි අර බොහොම සරලව අපි තුමු සක්මන් භාවනාවේදී මේ පාදයේ ස්පර්ශයේදී අපිට තේරෙනවා මේ තද ගතිය හොඳට. ඊළඟට ඔසවද්දී ඔන්න අපි දෙමු මේ සහැල්ලු ගතියක් තේරෙනවා. ඊළඟට අපි තුමු ගොරෝසු ගතිය, සිනිඳු ගතිය ඔක්කොම තේරෙනවා. ඒ ඔක්කොම බොහොම ඍජු අත්දැකීමක් ඔස්සේ යන්නේ. ඒක හරිම ස්වාභාවිකයි. එතන නැහැ කිසිම හිතට કૃතිම බවක් ආරෝපණය කිරීමක් නැහැ. ඒ ඒ ස්වාභාවික ගතිය හරහා වැඩෙන ධාතු මනසිකාරය බොහොම ලස්සනට අර හිත ඉස්සරහට අරගෙන යනවා. සතිය බොහොම يعني ක්‍රමානුකූලව වර්ධනය වීමක් වෙනවා. අපි අර ටිකක් ඕක වෙන වෙන ක්‍රම දාලා හිත හිර කරලා ගත්තාම සමහර තැන්වල නිකන් සංකීර්ණතාව මතුවෙන්න පුළුවන්. එතකොට අර කොහෙටද මේක යන්නේ කියලා හිතටත් ඒ කියන්නේ ස්වාභාවිකව පැමිණි ගමනක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් ටිකක් අර දැන් සංකීර්ණ වෙලා තියෙන්නේ. බැරිද නිකන් සාමාන්‍යයෙන් වාඩි වෙලා ඉන්නකොට කයේ දැනෙන තැන් වලට හිත දාන්න. කෙලින්ම මේ කියන්නේ හිස් කබලට ඒවට දාන්න නැතුව ස්පර්ශ වෙලා තියෙන තැන් වලට දාලා බැලුවද හිත? එහෙම බැලුවා ස්වාමීන් වහන්සේ. එතකොට තේරෙන්නේ නැද්ද? එහෙම යනවා ගොඩාක් යනවා පටවි ධාතුව තමයි වැඩිපුරම තද ගතියට තමයි හිත වැඩිපුර යන්නේ දැන් ඇත්තම ඒ කියන්නේ හිස් කබලේ තද ගතිය දැනෙන වාර ප්‍රමාණය වැඩි ස්වාමින් වහන්සේ ඔව් අපිටම අපි ඒක පොඩ්ඩක් දැනන් තියමු. අනිත් යනවා. ඒ කියන්නේ කටේ කෙල්ල වුණ ස්වභාවයට උණුසුම සිසිලට ඒ හැම දෙයකම යනවා. ඒ ටික ඒ ටික දිහා නිකන් වෙන්නේ මොකද කියලා බොහොම මධ්‍යස්ථ සිතකින් බලන් ඉන්න පුළුවන් හැකියාව තියනවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ පුළුවන්. ඇත්තටම කිව්වතර ආනාපාන සතියෙන් කෙලින්ම ගියාම ඒ කියන්නේ අවස්ථා දෙක විතර කෙලින්ම ගියානේ ස්වාමීන් වහන්සේ හිතේ කිසිම සිතුවිල්ලක් නැති අවස්ථාවට එතන නම් ඒකම දේ මේ ධාතු මනසිකාරය හරහා ගමන් කරනකොට තමයි මේ දේ පොඩ්ඩක් මේ හිස්ස කබල දැනෙන එක වැඩි වෙලා අන්තිමට භවනාවේ නැගිට්ටමත් ඒක දැනෙන ප්‍රමාණය වැඩි වෙනවා. يعني ඕක බාධාවක් නැත්තම් යන්න පුළුවන් ටික ටික හැබැයි නිකන් අර ඒ එතනට විතරක් කරන්න මේ යොදන්න ගියාම යම් පමණක අවහිරතාවයක් එන්න පුළුවන්. හිර වෙන ගතියකට එන්න පුළුවන්. ඒ නිසා පුළුවන් නම් මේ චලන ස්වභාවයකට දාන්න පුළුවන්. ඒ කියන්නේ එතෙන්දී කියන්නේ දැන් පටවි ධාතුවේ ලක්ෂණ වලට යොදනවා වෙනුවට අවධානය චලනයක් පැත්තට වායෝ ධාතුවේ පැත්තට දාන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා. පැත්තටලා ඒ ඒකෙන් යන්න පුළුවන් අපි තුන් පිම්බීම හැකිරීමේ ඒ දැන් වාඩිලා ඉන්නකොට ආනාපාන සතියෙන් අයින් වෙලා ඊට පස්සේ කය දිහා බලනකොට අපිට තේරෙනවා මේ යම් පමණක චලනයක් සිද්ධ වෙනවා. උදරයේ යම් චලන ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් අපි තුමු තේජෝ දහතුට දාන්න පුළුවන් අත් දෙක ස්පර්ශ වෙද්දී උණුසුමක් දැනෙනවා. නැත්නම් පාද ස්පර්ශවලදී උණුසුමක් දැනෙනවා කියලා පොඩ්ඩක් අනිත් පැත්තකට දාන්න. දාලා මේ කියන්නේ පොඩි මෙහෙවීමක් දැන් කරලා ගන්න වෙනවනේ. දැන් මොකද අතන අර දැන් ඕන්ට වඩා හිර වෙච්ච ගතියක් තියෙන්නේ. පොඩි මෙහෙවීමක් කළා ඒ නිසා ආයි මේ පැත්තට දාගන්න. මේ පැත්තට දාලා මොකද ධාතු මනසිකාරයෙන් සෑහෙන්න මේ ටික වර්ධනය වෙන්න වෙන්න තමයි හිත ඒවෙන් අයින් වෙලා කිස් ස්වභාවයකට යන්නේ. අපි අර වෙන හුඟා තද සමාධියක් කරහා හිස් ස්වභාවයට යනවා කියන එකේ තාම අර වමනා කරන මට්ටමේ ධර්මතාවයන් දියුණුලා නෙමෙයි යන්නේ. එතන නිකන් කපණියක් පයින්න වගේ දෙයක් වෙන්නේ. ඊට වඩා හරිම ස්වාභාවිකයි. හොඳට මේ ප්‍රඥාව වැඩිවීමක් සිද්ධ වෙනවා. ධාතුන්ගේ ලක්ෂණ ටික බල බලා ඉන්නවා. හොඳට මේ ධාතු ලක්ෂණ බලමින් ඉන්නවා. එතකොට තමයි ඒ වෑන් ත්‍රිලක්ෂණේ මතුවෙන්න ගන්න. يعني ඕකය මේ සයඩෝ පඬිතු සයන්හන්සේ එහෙම නිකන් නීතියක් වශයෙන්ම ඔය පොත්වල ලියලා තියෙනවා. ඒ කියන්නේ අපි හොඳට මේ ධාතු ලක්ෂණ දැකගත්තා නම් ඊට පස්සේ ඒ වෑයේ තියෙන මේ සංකත ලක්ෂණය මේ මේ කියන්නේ ඒ වෑයේ තියෙන මේ මේක හට ගැනීමක් තියෙනවා පැවැත්මක් තියෙනවා ඊළඟ නැති වෙලා යාමක් තියෙනවා කියන ඔන්න ඒ පැත්ත තේරෙන් ගන්නවා. ඒක තව හොඳට වැටහෙන්න වැටෙන මේවා තියෙන නිස්සාරත්වය තේරෙනවා. මේවා අනිත්‍ය ස්වභාවය තේරෙනවා. මේවා ඒ තියෙන පෙළෙන ස්වභාවය තේරෙනවා. අන්න ත්‍රිලක්ෂණේ ටික ටික මේක හරහාම මතුවෙන්න ගන්නවා. හරි ස්වාභාවික පෙළ ගැසීමක් තියෙන්නේ. ඒක මතු වුණා නම් හිත යම් අවස්ථාවක මේවා මග හැරලා මේ මේක සංසිඳීමකට හිස්ව භාවයකට යනවා. ඒ ඒක යාම හරි හරිම ස්වාභාවිකයි. එතෙන්ට ගියාට පස්සේ ඉතින් මොකද අපි තුමු හිස්ව භාවයට ඒ විදිහට ගියා නම් එතන අල්ල හිටින ගතියක් තියෙනවා. මොකද හරේ හොඳට ධර්මතාවයන් ටික වැඩිගෙන ආපු පාරක් තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් චලන වලට දාන්න ඊනට මේ දැනෙන උණුසුම් මේ සිසිල් මේ තේජෝ දහතුට දාන්න දාලා ඒවැය පොඩ්ඩක් හිත පවත්වන්න බලන්න පොඩි මෙහෙවීමක් කරන්න දැන් කරන්න දෙයක් නැහැ පොඩි මෙහෙවීමක් කළා එතන උවමනාවෙන් පවත්වන්න දැන් කියන්නේ ආනාපාන සතියෙන් හැදිච්ච සමාධිය හරහා Tamanට පුළුවන් හැකියාවක් ඇතිනේ දැන් මේ කයේ ඕන තැනකට යොදන්න ඒ විදිහට දැන් මෙහෙට පයින්න දෙන්නේ නැතුව මේ චලන ස්වභාවයේ එකක් එකක් ගාන ඉන්න බලන්න ඉඳලා එතනින් ධාතුන් හොඳට ප්‍රකට කරගෙන ආයි වෙන මොකක්වත් කරන්න ඕම නැහැ. ඒ ධාතු ලක්ෂණ දිහා හොඳට බලබලා හිටියනම් ඇති. ඒ ඒ බලබලා හිඳීම හරහා ඒවා ඒවා දැන දැන ගැනීම හරහා ස්වාභාවිකව හිත වැඩෙනවා. ඒ ගමන තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. ඒ මේ ස්වාභාවිකව මේ ඇත්ත ඇති සැටියෙන් තේරෙනකොට නිබ්බිදා පහළනවා කියන එක ස්වාභාවිකයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඊළඟට මේක හරහා මේ ඇත්ත ඇති දැනෙන දැකීම හරහා විරාගයක් පහළනවා කියන එක ස්වාභාවිකයි කියන කියන එක බුදුහාමුදුරු කියන එකයි අපිට බලෙන් පහළ කරවන්න ඕම නැහැ. දැක ගැනීම විතරයි අපිට තියෙන්නේ. බොහොම මේ විවෘතව බලාගෙන අස්පනා අපිට බලාගෙන ඉන්නවා. අන්න ස්වාභාවික ඊළඟ මට්ටමට යනවා. ඊට ආය ස්වාභාවික ඊළඟ මට්ටමට යනවා. මෙතෙන්දී මුකුත් සංකීර්ණතා මතුවෙන්නේ නැහැ. එහෙම පොඩ්ඩක් මෙහෙවීමක් කරලා තමයි ගන්න වෙන්නේ. ඔබ වහන්සේ පිරුවන් සම්සම්. හරි. හතරවන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ දින ඔබ වහන්සේගෙන් ලද උපදෙස් අනුව අද දින සක්මන් භාවනාවේ යෙදුණෙමි. පවතින කායික අපහසුතා නිසා වරහන්න ඇතුලේ කොන්දේ සහ දණහිස් වේදනා. මින් පෙර මම විනාඩි 10කට වඩා සක්මන් භාවනාව නොකෙලිමි. අද දින එක දිගට විනාඩි 30ක් පමණ කිහිපවරක් සක්මන් භාවනාව කළෙමි. එහිදී දෙපයට මගේ සම්පූර්ණ අවධානය යොමු කරමින් දෙපා මාරු කරන ආකාරය කෙරෙහි පමණක්ම සිහිය පිහිටුවෙමි. සිත වෙනත් අරමුණු වලට ඉඳ හිට යොමු වුණත් නැවත භාවනාවට ගත හැකි විය. කෙටි විවේක ගනිමින් කිහිප වරක් සක්මන් කළ විට මාරු කරන දෙපා මගේද අන් අයගේද යන අවිනිශ්චිත බවක්ද ඇතිවිය. ඒ අතර ඉඳහිට දනහිස් ඇටවලින් නගින ශබ්ද ශබ්දය වරහණක් පවතින රෝගී තත්ත්වය නිසා මගේ දෙපය බව මගේ සිතට නැගුණි. සිත සංසුන් වූ විට පරයන්ක භාවනාවට වාඩි වී චිත්තානුපස්සනාව කෙරෙහි සිත යොමු කෙලිමි. සිතේ පවතින හිස් බව දෙස බලා සිටීමි. සිහින් එලියක් වසා ඇස් දෙස බලා සිටීමි. සිහින් එළියක් දැස වටා පැතිරී ඇති වෙමින් නැතිවීමින් පැවති ටික වේලාවක් පැවතුණි. පසුව ශාරීරිය අභ්‍යන්තරයට දැනුනි. ඒ බව නොසලකා දිගටම සිත දෙස බලා සිටීමටත් සිතවිලි වලින් බාධා නොවීමටත් හැකිවිය. ගෞරවනීය ස්වාමින්වහන්සේ මම දිනපතා නිවසේ බුදුන් වදින විට මෛත්‍රී භාවනාව හා බුද්ධානුස්සතිය ස්වල්ප වේලාවක් මෙනෙහි කරන්නෙමි. මරණානුස්සති, කායානුපස්සනාව හා වේදනානුපස්සනාව සුළු වශයෙන් මෙනෙහි කර ඇත්تمي. එහෙත් මගේ සිත සමාධිගත වන්නේ ආනාපාන සති භාවනාවෙන් පමණි. චිත්තානුපස්සනාවද එක දිගට රැඳී සිටීමට හැකියාව ඇත. මේ නිසා ඉදිරියට මා දිගටම වර්ධනය කළ යුත්තේ කුමන භාවනා ක්‍රමයක්ද යන්න පිළිබඳ උපදෙස් ලබා දෙමින් ගෞරවණින් ඉල්ලා සිටිමි. ඔව් කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? ආ ඊයනේ. පොඩ එන මේ ඊයේ උත්තර දුන්නා මොකද්ද එහෙර නේද? ඔව්. කරන්න ඕනේ නැහැ කිව්වනේ. ඔව්. දැන් එතකොට මේ හිත දිහා බලන් ඉඳද්දී මොකද තේරෙන්නේ? එන එන දේවල් වලට යන්න දීලා ඉන්න පුළුවන් ගතියක් තේරෙනවද? මේ හුදකලා මේක නිහ ශූන්‍ය බව බලාගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපිටම සිතුවිල්ලක් එනවා. ඒ දිහා බලන් ඉන්නවා. එතකොට ඒක ඉබේම යනවද? එහෙමයි. ඊට පස්සේ ආයි සතු සවසිතුවිල්ලක් එනවා. ඒ දිහා බලන් ඉන්නවා. ඒක ඉබේම යනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඒ එන දේවල් එක්ක පැටලිලා යන ගතියක් එහෙම නැද්ද? එහෙම නැද්ද? එහෙමනම් චිත්තානුපසනාවෙම යන්න. ආයේ මේ يعني ඔය ඔය මේකට ආවහම අලුතෙන් ආයි මෛත්‍රී කරන්න ඕනේ, බුද්ධානුස්සතිය කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ මෙතෙන්දි වෙන්නේ අපි මෛත්‍රී කරද්දි බුද්ධානුස්සතිය කරද්දි හුඟක් වෙලාවට ඒවා ඇත්තම සමත භාවනාවනේ. දැන් මේ චිත්තානුපසනාව කියන්නේ විපස්සනාවේ සෑහෙන මට්ටමක යන්නේ. එතකොට අපි හිත ටික ටික මේ විතර්ක වලින් මුදව ගන්න ඕනේ. විතර්ක කියලා අපි කියන්නේ හිතේ ඇති වෙන සිතුවිලි මට්ටම්. මේ සිතුවිලි මට්ටම් වලින් ටික ටික හිත මුදවා ගැනීම හරහා තමයි සිත විවේක වෙන්න ගන්න. අපි ඒ හින්දා භාවනා කරන වෙලාවෙදිත් හුඟක් මේ හිතලා මුකුත් කරන්න ඕම නැහැ. يعني හිතලා ඇතුළට සිතුවිලි ගත යුතු නැහැ. චේතනාපූර්වකව හිතන්න අවශ්‍ය නැහැ. ඒක ස්වාභාවිකව එන දෙයට හැබැයි ඉන්න එන්න ඉඩ දෙනවා. මොකද ඉතින් ස්වාභාවික එන දේනේ මේ අපේ කෙලෙස් නිසානේ එන්නේ. නැතුව අපි උවමනාවෙන් හිතන දේ දැන් පුළුවන් තරම් අඩු කරන්න. ඒ කියන්නේ අපි වැඩක් පළක් කරද්දී උවමනාවෙන් හිතන්න වෙනවා. ඒක වෙනම කතාවක්. ඒක නෙමෙයි මම මම කියන්නේ. භවනා කරද්දී. භවනා කරද්දෙන් අලුතෙන් උවමනාවෙන් හිතන්න අවශ්‍ය නැහැ. හිතලා විතර්ක අලුතෙන් පහල කරගන්න එපා. ඒ වෙලාවේදී බොහොම සැහැල්ලුවෙන් හිත දිහා බලන් ඉන්න. බලන් ඉඳද්දී ඔන්න සිතුවිලි එනවා. ඒ ඒකට මුලා නොවි ඒ දේ තේරුම් ගන්නවා. අන්න ඒක ලිහිලා යනවා. ආයෙ තවසතුවිල එනවා. ආයෙ ලිහිලා යනවා. ඊට පස්සේ අපි තුමාර මතක් කළා වගේ ඔය දැන් ලිහිලා ගිහිල්ලා මොකක්වත් නැත්තම් ඒ හිස් බව තුල ඉන්න හිත පුරුදු කරන්න ඕනේ. එතන ඒ කිසිම රසයක් නැහැ එතන මුලදී. එහෙමයි. තේරුණාද ඒක? එහෙමයි. හුදකල බව දැනෙනවා. පාළු බවක්. අන්න හරි. එතන ඉඳලා ඉඳලා පුරුදු කරන්න ඕනේ. හින්දා මුලින් පැය කාලක් විතර ඉන්න බලන්න. එහෙමයි. ඊට පස්සේ සිතුවිලි ඒ අස්සේ එන්න ආවත් පොඩ්ඩක් පුළුවන් නම් ඒවා එන්න ඒ කියන්නේ ඇතුළට ගන්නෙ නැතුව මේ හුදකලා බවට ඒ හිස් බවට අවධානය පවත්වන්න. يعني ඒක දැන් එකාතකින් සමාධියක් වශයෙන් ඔක වර්ධනය කරන්න අවශ්‍යයි. ඒ නිසා දැන් ආනාපාන සතියට වඩා හත්පසින්ම වෙනස් සමාධියක් දැන් මෙතන හැදෙනවා. ඒ මේ සමාධිය දැන් පොඩ පොඩ හිතට හඳුන්ලා දෙන්නයි තියෙන්නේ. ඉතින් අපි තුමු පැය කාලක් ඉන්නවා. ඊළඟ පාර විනාඩි 20ක් ඉන්නවා. ඊළඟ පාර විනාඩි 30ක් ඉන්නවා. මේ විදිහට මේ සමාධිය පොඩ්ඩක් දැන් වඩන්න. මේකේ පුරුදු වුණාට පස්සේ අන්න හිතට තේරුම් ගන්නවා මෙතනත් මෙහෙම ලක්ෂණයක් තියෙනවා. මේ මේ අරමුණු සහිත සතියක් තියෙනවා. අරමුණු රහිත සතියක් තියෙනවා. කියලා අන්න හිත තේරුම් ගන්නවා. ඒ ඒ තේරුම් යනකම් මේක ටිකක් අර මෙහෙවීමක් කරන්න වෙනවා. ඒ මෙතන හරිම නුහුරු තැනක් හිතට. සම්පූර්ණයෙන්ම නුහුරුයි ඔය අරමුණු වලින් තොර ස්වභාවය. ඒ අරමුණු වලින් තොර ස්වභාවය සෑහෙන්න හිතට කාවත් කා වදිනකම් අපි නුවණින් මේක යෙදෙන්න. يعني හිත කැමති නැහැ ඒ තරම්. නමුත් නුවණින් මේ තුල යෙදිය යුතුයි. ওই විදිහටම යන්න. ඒ කියන්නේ මේ චිත්තානුපස්සනාවේ මේ යන්න දැන් ආයේ අනිත් ඒවාට යන්න උවමනවන්නේ නැහැ. හොඳයි. පස්වන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවෙන් අනතුරුව පරයන්ක භාවනාවේ යෙදී සිටින සමහර අවස්ථාවලදී මා ඉදිරියේ net ඇදගන්නා සුළු නිල් පැහැති ආලෝක ධාරා කීපයක් දක්නට ලැබිනි. තවත් සමහර විටකදී චිත්‍රපටයක දර්ශනතල වැනි පින්තූර දක්නට ලැබෙනවා. ටික වේලාවකට පසුව ආශ්වාසය ප්‍රාශ්වාසය නොදෙනී ශරීරයේ චලනය පමණක් දැනෙන අවස්ථාද තිබෙනවා. ඉන්පසුව දැනෙන බෙල්ල දෙපැත්තේ වේදනාකාරී ස්වභාවයක් නිසා භාවනාවෙන් මිදුණ අවස්ථාද තිබෙනවා. වෙනදා ගලා ආ සිතුවිලි දහරාවේ අඩු බවක්ද දැනෙනවා. මේ පිළිබඳව අවබෝධ කර දෙනමින් ඔබ වහන්සේගෙන් ඉතා යටහත් භාවයෙන් ඉල්ලා සිටිමි. ඔව් හොඳයි. දැනට ඒ කියන්නේ ඔය ආලෝක දිහා බලන්න යන්න එපා. එන්න පුළුවන්. ඒ කියන්නේ හිත තව පැති වලින් වැඩෙනකොට ආලෝක ස්වභාවයන් මතුවෙනවා. නමුත් අපි ඒ දිහා බලන්න ගියොත් අපි අර හේතු සම්පාදනය කිරීම පැත්තක තියලා අපි අර ප්‍රතිඵලය ඔස්සේ යාමක් වෙන්නේ. ඒ නිසා තාම ඔය දිහා බලන්න මට්ටමක නැහැ. ඒ නිසා තවදුරටත් ආනාපාන සතියෙම යෙදෙන්න. ආනාපාන සතියේ යෙදීම හරහා මේ ආලෝක ස්වභාවයන් ඇතම් විට හොඳට තව වර්ධනය වෙන්න පුළුවන් හොඳට ප්‍රබාස්වර වෙන්න පුළුවන් හොඳට ඇස් ඉස්සරහා වෙලා නතර වෙන්න පුළුවන් ඒ ඒ පැත්තෙන් වර්ධනය වෙනවා නම් ඒ පැත්තෙන් වැඩෙනවා නම් ඒ විදිහට යන්න පුළුවන් ඉස්සරහට <clears throat> එතෙක් අපි අර පොඩ්ඩක් මේවා ආවා කියලා ඒවැ යම් පමණක ආකර්ශනීය බවක් තියෙනවා නමුත් අපි මේවා බලන්න ගියොත් අපි අපේ කල යුතු දේ අතහැරෙනවා. ඒ නිසා දැම්ම මේවා බලන්න යන්න එපා. තව දිගට ආනාපාන සතිය ඔස්සේම යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හරි. හය වෙන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි චිත්ත සමාධියෙන් පසු ධාතු ස්වභාවයන් වැඩිපුර ප්‍රකට නොවන නිසා චිත්තානුපස්සනාව වැඩිවෙමි. එෙහිදී අරුමුණ නොගෙන බොහෝ වේලා හිස් අවකාශයේ දෙස බලා සිටිමි. කිසිම වේදනාවක් හෝ ස්පර්ශයක් හෝ සිතවිල්ලක් හට නොගනී. එෙහිදී ශරීරය පසුපසට ඇදෙන බවද, කොන්ද පිටිපසට ඇදෙන බවද, බෙල්ල පිටිපසට નિરાයාමක් සිදුවේ. මෙම ඉරියව්වෙන් දීර්ඝ වේලාවක් සිටි. පරයන්ක කාලය පැය ඉක්ම වූ විට කකුල් වේදනා, උකුල් ප්‍රදේශයේ පොළොවට ගැටී ඇති ස්වභාවය, ශරීරයේ රත්වන ස්වરૂපය දැනෙන්නට පටන් ගනී. එවිට එම ස්ථානවලට සිත යොදා හා ඉරියව්වේ කුඩා වෙනස්කම් කර එම ස්වභාවය නැති කරගතිමි. මෙලෙස අරමුණක් රහිත කොතරම් වේලා බලා සිටිය යුතුද? මේ ආකාරයෙන් දිගට භාවනා කිරීම නිවැරදිද යන්න ගැන ඉතා ගෞරවයෙන් ඔබ වහන්සේකින් උපදෙස් පතමි තෙරුවන් සරණයි. කාගේද මේ ප්‍රශ්නේ කාගේද කියලා කියන්න පුළුවන්ද? ඔව්. හුඟක් කල් මේ මේ දේ කරනවද නැත්නම් ඊයේ පෙරේද පටන් ගත්තද? ඊයේ පෙරේද සොයනන්ස. ඒ කියන්නේ මීට කලින් මොනවද කළේ? ආනාපාන සතිය තමයි. ඔව් ආනාපාන සතිය කොච්චර කල් කරාද? අවුරුද්දකට වැඩියෙන් වගේ කළා තියෙනවා. දිගටම يعني මේ ආනාපාන සතියෙන් ධාතු ලක්ෂණ බලන්න ධාතු මනසිකාරයට යොමු වීමක් එහෙම මොකක්වත් කළේ නැද්ද? ම්ම් කළා තියෙනවා සයනත්. ඒක කොච්චර කල් කරාද? එහෙම අර දීර්ඝ කාලයක් නෙමෙයි අර ඉඩ තියෙන හම්බ වෙන වෙලාවට තමයි කරෙන්නේ. ඔව්. ඒ කියන්නේ අපිටම දවස මේ දවසට පැයක්වත් කරෙන්නේ නැද්ද? නෑ. එහෙම නෑ. සතියට සතියට පැයක්? ම්ම් එහෙමත් නෑ සයනන්ස. මේ අර මොකක් හරි භාවනාවකට ගියොත් තමයි කරන්නේ. අවස්ථාවලදී තමයි කරන්නේ. ධාතු මනසිකාරය නම් එහෙම කරන්නේ. ධාතු මනසිකාරය ඒ විදිහට කරනවද? එහෙම එහෙම කරන්නේ ධාතු මනසිකාරය. නැත්නම් ආනාපාන සතිය නම් වඩනවා. ආ ඒක දිනපතා වගේ ඒක කරනවද? ඔව්. ඒක කරනවා. ඊට පස්සේ ධාතු يعني මේ ස්පර්ශන තැන් ඊළඟට දැනෙන දේවල් ඒවා බල බලා ඉඳීම යන්නේ වැඩසටහනට ගියම විතරයි. එහෙම කිව්වොත් හරිද? ඔව්. ඔව්. එතකොට ධාතුන්ගේ බල බලා ඉඳද්දි ඔතන හිස් ස්වභාවයකට ගියාද නැත්නම් තමන් වමනාවෙන්ම නිකන් හිතුවේ එන නොදී ඉඳලා ඔය පැත්තට දැම්මා වගේද තේරෙන්නේ? ධාතුන් බල බලා ඉඳද්දි ටික වෙලාවකින් හිස් ස්වභාවය තමයි ආවේ. ඒ කියන්නේ බලන්න දෙයක් තිබ්බේ නැහැ වගේ. ඔව්. ඒ කියන්නේ මේ මොකද්ද බලබලා හිටිය ධාතු ලක්ෂණය? මේ ගැටීම ස්පර්ශය ඊට පස්සේ රත් වීම. හරි. තද ගතියයි රත් වීම ගතිය තමයි ගොඩක්ම. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී ගොරෝසු භාවය මේ පාදවලට හොඳට මේ අවබෝධ වෙනවා. ඔව්. ඒක බල බලාම යනවාද? ඒක කියන්නේ මේ වෙලාවේදී ඒක බල බලා යනකොට හිතේ හිතේ ස්වභාවය මොකද්ද? එතකොට අර හිතේට නිදෙනත ස්වභාවය අර ඇස් වැහෙනා වගේ ඒ වගේ ඒක අවබෝධ වෙනවා. ඒ කියන්නේ ඇස් විහිගෙන වගේ මේ දිහා හොඳට බලාගෙන යනකොට ඇස් නිකන් ස්වාභාවිකව වැහෙනවා වගේ වෙනවද? එහෙම වෙනවද? එහෙම වෙනවා. ඒ කියන්නේ කොච්චර විතර වෙලා ගියාට පස්සේද? පැය භාගයක් යනකොට එහෙම වෙනවා. එතකොට එහෙමනම් වරදක් නැහැ. ඔතන දැන් පවත්වන්න පුළුවන් ගතියක් තේරෙනවද? පැයක් ඉන්න පුළුවන්ද? ඔව් පැයක් ඒ පැයක් හිටියම මොකද වෙන්නේ? පැයක් ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඊට පස්සේ තමයි අමාරු වෙන්නේ. ඔව්. පැයක් පැයක් අපි තුන් පැයක් හිටියා කියලා. එතකොට මොකද්ද හිතෙන්නේ? අර හිස් භවයේ හැමම බලන් ඉඳීමක් තමයි ස්වාමීන් වහන්සේ. නිකන් අර කලුවර මේ නිකන් හිස්සනක නිකන් ඇස් දෙක අරගෙන ඉන්නා වගේ එහෙම තේරෙනවා. එහෙම එහෙම තමයි ඉන්නේ ගොඩක් විට. ඔතන ඉන්න පුළුවන් නම් දැන් බලන්න يعني දැන් ධාතු ලක්ෂණ බලබලානේ දැන් බලබල ඉඳලානේ දැන් ඔතෙන්ට ගියේ. බලන්න දැන් අපි තුමු ධාතු ලක්ෂණ ඔන්න පැය කාලක් බැලුවා. පැය කාලක් බලලා ඉවරලා අපි තුමෙතෙන්ට ගියා කියලා. ඕනනම් දැන් පැය කාලක් බලන තු විනාඩි 5ක් විතර බලලා පුළුවන්ද කියලා බලන්න මෙතෙන්ට يعني වොමනාවෙම දාන්න පුළුවන්ද කියලාත් බලන්න. මෙතන දැන් හිතට වැටහිලා තියෙනවා නම් මෙහෙම තැනක් තියෙනවා කියලා අපිට මේ ධාතු ලක්ෂණ වලට නොගිහිනුත් ඔතෙන්ට දාන්න පුළුවන්. දැන් ඔතන තියෙන්නේ අපි දන්න දැන් මේ චිත්‍රයක් තියෙනවා. මේ චිත්‍රය ඇඳලා තියෙන කැන්වස් එකක් උඩ. චිත්‍රයක් අඳින්න බැහැ වෙන මොකක් අඳින්න කරදහියක් උඩ සුදු කරදහියක් උඩ දැන් අපි අපි ඉන්නේ චිත්‍ර බල බල අදින් අපි චිත්‍ර බලන්න ගියාම ඉතින් චිත්‍රනේ බලන්නේ හැඳලා තියෙන දේවල් රූප පේනවා ගෑනුවා ඉන්නවා පිරිමයා ඉන්නවා උරු තියෙනවා පාරු තියෙනවා ඉතින් ඔක්කොම ඉතින් චිත්‍ර බල බල ඉන්නේ ඉතින් අපි මේ ලෝකේ තමයි ඉන්නේ හැබැයි දැන් අපි හිතමු කවුරු හරි ඔය චිත්‍රෙට නිකන් මේ අපි දුන් දියසයන් චිත්‍රයක් නම් ඕකට වතුර ටිකක් ගහනවා දැන් ඔක්කොම බොද වෙලා යනවා ඊට දැන් චිත්‍රයේ කිසි රසයක් නැහැනේ ඊට පස්සේ අපි තුමු ඔන්න ඔක සම්පූර්ණයෙන් ගියා. ඔන්න දැන් ටිකක් canvas එකක් මතුවලා පේනවනේ. යම් තැනක නිකන් සුදු පාට වගේ තියෙනවා. දැන් මේ අර canvas එක මතුවලා පේන්නේ. අපි හිතන්න දැන් කවුරු හරි කිව්වොත් මේ දැන් තමයි canvas එක තියෙන්නේ. කලින් canvas එක තිබුණ නැහැ කියලා. ඒක හරිද? වැරදි. වැරදි. ඒ කියන්නේ canvas එක මුලිනුත් තියුණා. හැබැයි අපි අර චිත්‍රයට අවධානය යොමු කිරීම නිසා canvas එකට අවධානය ගියේ නැහැ. අපි අර චිත්‍රය විසින් චිත්‍රයේ තියෙන ආකර්ෂණීය බවට අපි ලක් වුණා. ආකර්ෂණීය බවට අපි ගොදුරු වුණා. පස්සේ හැබැයි දැන් අර චිත්‍රයේ තියෙච්ච ලස්සන ගියා. ඒක විරංජනේ වුණා. ලස්සන නිකන් මැකිලා ගියා. මැකිලා ගියේ හින්දා ඔන්න අපේ හිත නිකන් ක්‍රමානුකූලව අන්න අතෙන්ට වැටෙනවා. ඒ වගේ දෙයක් තමයි ඔතනත් තියෙන්නේ. දැන් අපේ ඉන්නේ මුලින් ඉන්නේ සම්මුති ලෝකේ. සම්මුති ලෝකේ ඉඳද්දි ඉතින් සම්පූර්ණයෙන් මෙතෙන් අතරමං වෙලා ඉන්නේ. සම්පූර්ණයෙන් වෙන ලෝකයක අතරමං වෙලා ඉන්නේ. දැන් ඔන්න භාවනාව හරහා ඊට වඩා ටිකක් ගැඹුරු මට්ටමකින් හිත එකඟ කළා මේ මූල්‍ය ප්‍රාථමික ප්‍රාථමික ධාතු ලක්ෂණ වලට හිත ගන්නවා. හිත අරගෙන ඔන්න ඒක බලබලා ඉඳද්දී ඔන්න ත්‍රිලක්ෂණයක් වශයෙන් මේක මේක තියෙන ස්වභාවයන් හිතට තේරෙන්න ගන්නවා. මේක අපි පොතකින් දාලා කරන්න බෑ. පොතකින් දාලා පොතකින් කොච්චරව කිව්වත් අතනට දාගන්න බෑ හිතේ මේ මෙහෙවීමක් එහෙම නැත්නම් හිතේ පුහුණුවක් නැත්තම්. දැන් මේ පුහුණුව හරහා අන්න අර මේ මේ භාවනාව වැඩිම හරහා අර කැන්වස් එකට හිත ගියා වගේ තමයි දැන් ඔය හිස් බවට හිත යන්නේ. හැබැයි කැන්වස් එක මුලිනුත් තියෙනවා. ඒ වගේ දැන් ওই ධාතු ලක්ෂණ තියෙද්දිත් කැන්වස් එකක් තියෙනවා. ධාතු ලක්ෂණ තියෙද්දිත් හිස් බවක් තියෙනවා. ඒ දැන් තර්කයෙන් හරියෙන් තේරෙනවනේ. හැබැයි මේක දැන් පුහුණු කරන්න පුහුණු කරන්න අන්න Tamanට තේරෙනවා මේ තැනට මේ ආනාපාන සතිය හරහා ගිහිලා දාන්නත් පුළුවන්. ධාතු මනසිකාරය හරහා ගිහිල්ලා දාන්නත් පුළුවන්. ඕනනම් චිත්තානුපසනාව කර කර ඉඳද්දි සිතුවිලි රාශියක් ආව. ඒකේ අග දිහා බලන් ඉඳද්දි, වය පක්ෂය දිහා බලන් ඉඳද්දි ඔන්න ඒකෙන් දාන්නත් පුළුවන්. ඕන ක්‍රමයකින් අතෙන්ට දාන්න පුළුවන්. කියන එක දැන් ටික ටික මේක ප්‍රගුණ කිරීම හරහා තේරෙවි. බලන්න පොඩ්ඩක් මේ දැන් ඔය ටිකක් කියන්නේ ඉක්මනට දැන් ඔතෙන්ට ගිහිලා තියෙනවා. දැන් මං හිතනවා හැකියාව තියේවි. ධාතු මනසිකාරය ටිකක් වෙලා පමණක් කරලා අතෙන්ට දාන්න පුළුවන් හැකියාව ඇති දැන්. පොඩ්ඩක් බලන්න. එතන මේ දැන් හුඟා ගැඹුරු සමාධියකින් ඔතන පැවැත්වීම මුලදී අපි කරනවා. මොකද අපිට තාම බෑ එතන මේ ස්වාභාවිකව පවතින්න. මොකද අපේ අපේ හිතමු අරමුණු වල තියෙන يعني රසය නිසා අරමුණු වලට පයින් ගතිය තාම වැඩි නම් අපිට ස්වාභාවිකව හිතන්න බෑ. අරමුණු එනවා රාශියක්. හැබැයි එතන පුහුණු කරන්න පුහුණු කරන්න අන්න මේ අරමුණු තියෙද්දිත් අන්න එතනට දාන්න පුළුවන් හැකියාවක් එනවා. බලන්න නිකන් ආනාපාන සතියේ ඕනනම් මුලින් ටිකක් වඩලා ඔන්න ධාතු මනසිකාරයක් ටිකක් කරලා ඔන්න අපි එතෙන්ට යනවා. දැන් ඒක පුළුවන් වෙලා තියෙනවනේ. ඊට පස්සේ ආනාපාන සතිය ටිකක් සුළු වශයෙන් වඩලා ඔන්න ධාතු මනසිකාරය කරලා ආයෙ එතෙන්ට යනවා. ඊට ආනාපාන සතිය විතරක් කරලා එතෙන්ට යනවා. ඊට ඔන්න ධාතු මනසිකාරය විතරක් කරලා යනවා. හරි නිකම්මත් යනවා. බලන්න ওই විදිහට දැන් ඔහු පුහුණු කරන්නයි තියෙන්නේ. දැන් දැන් ප්‍රශ්නේ ඇහුවේ මේකේ ඉඳද්දි මොකද්ද කරන්න ඕනේ කියලානේ. දැන් එතෙන්ටයි ඔව් එතන ඉඳද්දි මොකුත් කරන්න නෙමෙයි තියෙන්නේ. එතෙන්ට යන්නේ කොහොමද කියන එක අපි ටිකක් ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. එතෙන්ට ඒක නිකන් තමයි gedara වගේ කරගන්න ඕනේ. දැන් canvas එක බලන්න තමයි ඊළඟට තියෙන්නේ. චිත්‍රය බලනව නෙමෙයි canvas බලන්නේ. ඒ හින්දා බලන්න දැන් ඉස්සරහටත් භවනා කරද්දි නිකන් මේ ස්වාභාවිකවම එතෙන්ට හිත දාන්න පුළුවන්ද කියලා. ලොකු ව්‍යායාමයක් කළා ධාතු මනසිකාරය හරහා ගිහලා ආනාපාන සතිය හරහා ගිහලා දානවා වෙනුවට අඩු ව්‍යායාමයකින් එතනට දාන්න පුළුවන්ද? අඩු ව්‍යායාමයකින් එතන හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. හොඳයි. හොඳයි. හරි. හත්වන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදුණෙමි. වැඩිවල ස්වභාවය උණුසුම් සිසිල් බව හොඳින් වැටහුණි. මේ අතර දකුණු පාදයේ දන හිසේ වේදනාවක් ඇති වී එය ඉහළට ගමන් කොට උකුලතෙක් දැනුන අතර ටික වේලාවකින් එය නොදෙනී ගියේය. ඉන්පසු යලිත් සක්මනේ යෙදී සිටියෙමි. අනතුරුව ආනාපාන සතිය වඩන්නට පටන්ගත් නමුත් සිහිය පිහිටුවා ගැනීම ඉතා දුෂ්කර විය. මේ නිසා නැවතත් සක්මනේ යෙදුණෙමි. පාදයේ ස්පර්ශය හොඳින් හඳුනාගත්ෙමි. නැවත ආනාපාන සති භාවනාව වඩන්නට පටන් ගනිමි. මේ අවස්ථාවේ ආස්වාස ප්‍රාශ්වාසයේ ස්වභාවය හොඳින් වැටහි හුස්ම රැල්ල සංසිඳුණු බව පැහැදිලි විය. එහෙත් පපු ප්‍රදේශයේ උස් පහත් වීම මනවින් තේරුණි. මෙසේ ටික වේලාවක් සතිය පිහිටුවා සිටින විට මාගේ හිස දෙපසින් තද වී එය හිස් මුදුන දක්වා ගමන් කළේය. මෙසේ තුන් වතාවක් පමණ සිදු වූ අතර නළල් ප්‍රදේශයේ තදවීමද සිදුවිය. එහි සිහිය පවත්වා සිටි අතර එය ක්‍රමයෙන් පහව ගියේය. නැවතත් සක්මන් භාවනාවෙහි යෙදුණෙමි. මේ අවස්ථාවේ මා ඉදිරියේ අඩි 5ක් පමණ ඈතින් අඳුර දක්නට ලැබින. තවදුරටත් සක්මනේ යෙදෙන අතර මා දෙපසද අඳුර වී ඇති අයුරු දැක ගන්නට හැකිවිය. මා ඉදිරියට යන්ට අඳුරද ඉදිරියට යයි. මෙලෙස ටික වේලාවක් සක්මනේ යෙදුන අතර කයට අපහසුාවක් දැනෙන හේන් වාඩි වී සිතුවිලි වලින් තොරව සිටීමේ පැහැදිලි කර දෙන්න මැනවි ස්වාමීන් වහන්සේ. ඔක වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ සක්මනේදී හිත සමාධි වෙන්න ගත්තාම ওই වගේ ලක්ෂණ තමයි එන්නේ. එක්ක නිකන් S2 ක්‍රමානුකූලව පිය වෙනවා වගේ වෙනවා. නැත්නම් හාත්පස නිකන් අඳුරු වේගෙන වගේ වෙනවා. ඒ වෙලාවට සක්මන මේ මේ හැදෙන සමාධියට බාධායි. මොකද අපි සක්මනේදී චේතනාපූර්වකව කරන යමක් තියෙනවා. දැන් මේ යන්නේ ඊට වඩා ටිකක් මුරුදු මට්ටමකට. ඊට වඩා ටිකක් ගැඹුරු මට්ටමකට. එතෙන්දී අපි සක්මනක් කරනවා කියන එක මේ මට්ටමට බාධායි. ඒ නිසා ඔය විදිහට නිකන් අඳුරු වේගෙන එනවා නම් S2 පියවිගෙන එනවා නම් සක්මන හිමීට නතර කළා එක්කෝ එතනම වාඩි වෙන නැත්නම් එතනම නිශ්චලව හිටගෙන ඉන්න හිටගෙන ඒ සමාධි හිතට ටිකක් සමාධි වෙන්න ඉඩ දෙන්න. හිත නිකන් නතර වෙලා වගේ හිත නිකන් එක්කෝ යටට බහිනවා වගේ යමක් වෙන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්නයි තියෙන්නේ. එතන කරගන්න අමාරු නම් ඕනනම් හිමීට මේ හදාගත්තේ කඩා ගන්න නැතුව ආයි ඉඳගෙන මේ භාවනා කරන තැනට ඇවිල්ලා එතනත් වැඩි ව්‍යායාමයක් කරන්න අවශ්‍ය නැහැ. දැන් මොකද හැදිච්ච සමාධි ස්වභාවයක් තියෙනවා. ඒ සමාධියට පොඩ්ඩක් ඉඩ දෙන්නයි තියෙන්නේ. හරි. අටවන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙර දිනේදී මා සක්මන් භාවනාවේදී දැස් පියවීම ගැන ඇසූ ප්‍රශ්නයට ලැබූ පිළිතුර හා අනෙක් යෝගින්ට ලැබුණ උපදෙස් අනුව මා යා යුතු මඟ මට ප්‍රත්‍යක්ෂ විය. ස්වාමින් වහන්සේ අද දින සක්මණෙන් පසු මා ලබන සමාධියේ නැවතුන පසු පෙරමෙන් ආනාපාන සතිය නොදැනෙන අතර ඊතා හිස් අවකාශයක් තුර සිටින බවක් දැනුනි. සිරුර පිළිබඳ දැනීමක් නැති අතර සිතුවිලි ආවාද ඒවා මේ මේ වශයෙන් නොරදී ඈතට යන බවක් දැනේ. මෙසේ පැය භාගයක් පමණ සිටින විට යන්තම් ආනාපානය දැනේ. ස්වාමින් වහන්සේ මෙතනදී මා ආනාපානයට සිහිය පිහිට විය යුතුයද? නැතිනම් සිතිවිලි දෙසම බලා සිටිය යුතුයද? සෑම විටකදීම සක්මණින් සමාධියක් ලැබ චිත්තානුපස්සනාවට යා යුතුයද? යන්න මා වෙත අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේටත් මට මූලික කමටහන් ලබා දුන් ධම්මකෝලිත හිමියන්ටත් නිවන් සුව ලැබේවා. ඔව් එහෙම නිශ්චිතව වශයෙන්ම අනිවාර්යෙන්ම දැන් අපිටම සක්මනේ යෙදෙනවා සක්මනේදී අනිවාර්යෙන්ම හිත සමාධි වෙයි කියලාම කියන්න බෑ හැබැයි බොහෝ විට වෙන්න පුළුවන් ඊළඟට උනා නම් ඔය යන මට්ටමේදී ඉතින් ආනාපාන සතිය නොකලත් මේ චිත්තානුපසනාවේ යන්න පුළුවන් අපිටම හිත හුඟක් විසිරලා නම් අපිටම යම් යම් හේතුන් නිසා හිත සෑහෙන්න වික්ෂිප්ත වෙලා නම් එතකොට අර හිතට එන සිතුවිලි ප්‍රමාණය හුඟක් වැඩියි එතකොට චිත්තානුපස්සනාවෙන් විතරක් කරගන්න අමාරු වෙයි. මොකද මේ හිතේ සමාධි ලක්ෂණය දුර මදි නිසා. එතෙන්දී ඔන්න ටිකක් වැඩිපුර සක්මන කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ අවස්ථාවකදී මේ එකපාරට හිත දිහා බලන වෙනකොට ආනාපානෙ වැටහෙනවා නම් පොඩ්ඩක් ආනාපාන සතිය එක්ක ඉඳලා හිතේ යම් පමණක සමාධි ස්වභාවයක් හදාගෙන ඊට පස්සේ ආයේ චිත්තානුපසනාවට යන්න පුළුවන්. මොකද අපි සමාධියකින් බලාපොරොත්තු වෙන්නේ යම් පමණක හිතේ පිරිසුදු බවක් එහෙම නැත්නම් හිතේ එකඟ බවක් මේ චිත්තානුපස්සනාවට යොමු වෙන්න පුළුවන් පරිසරයේ සකස් වීමක්. හිත හුඟා යම් යම් හේතුන් හරහා වික්ෂිප්ත වෙලා නම් එකපාරට චිත්තානුපස්සනාවට දාන්න ටිකක් අමාරුයි. මොකද හිතුවිලි රාශියක් ගලාගෙන එන නිසා. නිසා Taman ඒ අවස්ථානුකූලව තමයි තීරණය කරන්න වෙන්නේ. හැබැයි හුඟක් වෙලාවට දැන් චිත්තානුපස්සනාව යෙදෙන්න යෙදෙන්න ටික ටික හිත තමන් එක්තරා අන්දමකින් තමන්ම හිත තේරුම් ගන්නවා. ඊළඟට තව තව හිත පිරිසුදු වෙනවා. තමන්ගේ යම් පමණක කියන්නේ ප්‍රඥා පැත්තෙත් වර්ධනය වෙනවා, සමාධි පැත්තෙත් වර්ධනය වෙනවා, සතියත් තව දියුණු වෙනවා. ඒ හින්දා ඉස්සරහට යamak තමයි තියෙන්නේ. මේ කාගෙද කියලා දැනගන්න පුළුවන්ද මේ ප්‍රශ්නේ? කොච්චර කාලයක් තිස්සේ මේ විදිහට කරනවද? අවුරුදු දෙකක් විතර. හරි. මේ කරගෙන යනකොට මොකද තේරෙන්නේ? Tamanට තේරෙනවද නිකන් සිතුවිලි වල අහු නොවන ගතිය මේ කියන්නේ අහු නොවේ හොඳට නිකන් නිස්කලංක ඉන්න ස්වභාවයක් වැඩි වෙනවා කියලා තේරෙනවද? නැත්නම් අහු වෙන ගතිය වැඩි වෙනවද? මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේ මම මුලින් කළේ සක්මන් භාවනාවයි ආනාපාන සති භාවනාවයි. ඔව්. සක්මන් භාවනාවෙන් ආනාපාන සතියට ගිහින් ආනාපාන සතිය මේ සංසිඳීමත් ඊට පස්සේ මේ වේදනාන් පස්නාව තමයි කරේ. හරි. මෙහිට ආවට පස්සේ තමයි මේ එක් දින භාවනා වැඩසටහනකදී තමයි මගේ දැස මේ පියවෙන මේ තත්වයට ඇවිල්ලා සක්මන් භාවනාව ඊට පස්සේ ආනාපාන සතිය දැනෙන්නේ නැතිව ගියේ. හරි. ඊට පස්සේ තමයි මම මේ අර හිස්භාවයටපත් වෙන්න උනේ. හරි. ඊට පස්සේ දැන් අර ඊයේ ප්‍රශ්න වලට උත්තර හම්බුණාට පස්සේ තමයි මම මේ හිස්භාවයට හිත යොමු කරලා සිටිවිලි මේ එකින් එක ගැන හිත ගැන බලන්න පටන් ගත්තේ. හරි. එතකොට ඒ බැඳීම හරහා හිත තව තව හිස් වීමක් වෙනවද? ඒ එන ඒවාට අහු නොවි ඒවා ඔහේ යන්න ඇරලා හිත නැවත නිකන් විවේක වීමක් වෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මම එතකොට මට තේරුණේ දැන් අද තමා මම ඔය මේ හිත ගැන බලන්න පටන් ගත්තේ උඩේ. එතකොට මේ හිතුනේ ඒවා එකින් එක දැන් ආවට ඒවා එහෙමම යනවා. මම ඒ දිහා බලාගෙන ඉන්නවා විතරයි. මගෙන් බාහිරයි වගේ මට තම තේරුණේ ඒවා. හරි. එතකොට මේ ඒ හැම දෙයක්ම මේ මට ඉස්සරහින් තියනවා වගේ තමයි මට වැටහුනේ. හරි. එහෙම ওই පැත්තෙම යන්න. කිසි වරදක් නැහැ. කියන්නේ තව තව දැන් නුවණින් තේරුම් ගන්නයි තියෙන මේ ස්වභාවය. ඒ කියන්නේ දැන් සිතුවිලි කියලා අපි මුලදී ඒවා මගේ කරගත්තට ටික ටික භවනාව වැඩෙන්න වැඩෙන්න මේවා මේ යම් යම් හේතුන් නිසා හටගන්න දේවල් මෙතනක් තියෙන්නේ. මේවා එකක්වත් අපි මගේ කරගත යුතු නැහැ. අපි ඒ සම්බන්ධයෙන් කියන්නේ සිතුවිලි වලින් බැහැර වෙලා සතියෙන් සිතුවිලි දිහා බලන්න බලන්න සිතුවිලි දුර්වල වෙනවා. සිතුවිලි අඩපණ වෙනවා. අන්තිමට අපිට පුළුවන් මේ සිතුවිලි වලින් අපිව කරන මුලාවෙන් බේරෙන්න. කියන්නේ හිතන්න අපේ මෝහය නිසා අපේ තියෙන එක්තරාන්දමක අපි අවිද්‍යාව තණ්හාව නිසා තමයි මේ එන සිතුවිලි ග්‍රහණය කරගන්නේ. එන සිතුවිලි වලට අපි අපි තමයි පොහොර දාන්නේ. දැන් මේ සතිය දිනු කළා මේ විපස්සනාව දිනු කිරීම හරහා මේ සිතුවිලි සිතුවිලි වශයෙන් තේරුම් ගන්නවා. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. මේ මේ හිතක් විතරයි තියෙන්නේ මේ මේ එක එක જાතිය සිතුවිලි ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. කියලාන්න තේරෙන්න තේරෙන්න අන්න අපි ඒවෑන් විවේක ඒවෑන් බේරි බේරි හිත විවේක කරන්නයි ඒ කියන්නේ ඒවෙන් බේරුණා නම් හිත හිතේ තියෙන ස්වාභාවික විවේකයට හිත එනවා. හරිම කියන්නේ හරිම ස්වාභාවික දෙයක් මෙතන තියෙන්නේ. අපි අර භාවනාවක් නොකරනකොට අපි ඕක දන්නේ නැහැ. අපි එන සිතුවිල්ලක් ගානේ ඔක්කොම මගේ කරගන්නවා. එන සිතුවිල්ලක් ගානේ මම වගකිය යුතුයි මේ හිතට එන සිතුවිලි වලට කියලා ඉතින් ඒ ඔස්සේ දඟලනවා. නමුත් භාවනාවක් කරන්න කරන්න ඔන්න ටික ටික ටික නුවණ පෑදිලා ත්‍රිලක්ෂණේ වැටහිලා මේව එකක්වත් මේ සිතුවිලි කියන්නෙත් මගේ නෙමෙයි. ඊළඟට දැනෙන ධාතු ලක්ෂණත් මේ මගේ නෙමෙයි. ඒවා මට පාලනයක් නැහැ. කියලා අන්න ටික ටික හිතේ අර ඒවෙන් ඈත් වෙලා බලන්න පුළුවන් හැකියාවක්. මේ සිද්ධියෙන් අයින් වෙලා බාහිරින් බලනවා වගේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ පරතෝ බැල්මක් කියලා. පරතෝ කියලා කියන්නේ නිකන් අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. දැන් මේ සිතුවිලි එනවා. දැන් මේ අනුන්ගේ සිතුවිලි දිහා බලනවා වගේ බලනවා. ඒ බලන්න බලන්න ඔන්න අර සිතුවිලි අපෙන් ගන්න පුළුවන් ශක්තිය නැති වෙලා ඒගොල්ලෝ නිකන් එහෙම්ම දුර්වලලා යනවා. දුර්වලලා ගියා නම් ඊට පස්සේ ආයෙ හිත විවේක වෙනවා. හිත නිකන් ශාන්ත භාවයකටපත් වෙනවා. අපිට තියෙන්නේ දැන් එතන ඉන්න විතරයි තියෙන්නේ. ඒ ස්වභාවය දැන් වෙන්න ඉඩ හරින්න. දැන් බලනවා ඊට පස්සේ ඒකළු දුර්වල වෙනවා නිකන් හිත ආයෙ හිස් වෙනවා. ඊට පස්සේ එතන ඒ දිහා බොහොම සාවධානයෙන් බලන් ඉන්නවා. ඕක දිගට දිගට වෙන්නේ හරින්න. ඒ කියන්නේ අපේ දැන් වගකීම වෙන්නේ කොහොමද මේ හිත නිදහස් කරගන්නේ? හැමතිස්සෙම දැන් හිත දිහා නිකන් බල බලා යන්න වෙනවා. ඒ කියන්නේ අපිට වෙන කටයුතු කරද්දිත් හිත දිහා බලන දැන් කොහොමද හිතේ තත්ත්වය? දැන් මේ හිත කොහේ හරි උපාදාන කළාද? මේ වෙලාවේ මොකක් හරි අල්ලලාද ඉන්නේ? මේ වෙලාවේ මම වෙන ලෝකයක අතරමංගලාද ඉන්නේ? නැත්තම් මේ වෙලාවේ මං අරමුණක දැඩිව ග්‍රහණය කරන් ඉන්නේ. මේ විදිහට හැමතිස්සෙම දැන් හිත දිහා බලන්න ඕනේ. ඒ බැලීම හරහායි ධම්මවිචේ දිනු වෙන්නේ. ධම්මවිචේ සම්බොජ්ජග්ගයන් වශයෙන් දිනු වෙන්නේ. එහෙම නැවත නැවත දැන් හැම දැන් දැන් ඇත්තටම භාවනාව දැන් අපි සාමාන්‍යයෙන් ඔන්න පැයක් භාවනා කරනවා කියලා කරලා ඊට පස්සේ මුළු පැය අපි තුමු 15ක් විතරම කිසි භාවනාවක් නැතුව ඔහේ ඉන්නවා නම් ඒක නිවැරදි භාවනාවක් නෙමෙයි. අපි දැන් යන්න තියෙන්නේ උදේ නැගිට වෙලාවෙ ඉඳන්ම මේ යම් පමණක හිත ගැන අවධානයක් තියෙන්න ඕනේ. හිතේ දැන් මොනවද දුවන්නේ? හිත කොහෙද අල්ලලා තියෙන්නේ කියලා යම් පමණක අර හිත ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒක දැන් කරන්න ගන්න. එහෙම කරනවද? හරි දෙයක් දැක්කහම හරි හිතෙනවා දැන් මේ සිතුවිල්ල මේක මෙහෙම ඉන්නේ ඕක හොඳ නෑ කියන එක මට ටිකක් දැනුම් දීමක් වගේ දෙයක් කරනවා. ඔව්. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒක මම දැන් චිත්තාන්පස්සනාව වැඩලා තිබුණේ ඒ කාලේ ආනාපාන සතිය තමයි කරගෙන ගියේ. හැබැයි ඒකට අර මේ වේදනාන්පස්සනාවෙන් අර සතිය පිහිටෝලා ඒවා අර නිරුද්ධ වෙනවා දැකලා තිබුණු හින්දා වෙන්නේ නැති කියලා මම හිතාන හිටියේ සතිය දිනු වෙලා හින්දා වෙන්නේ නැති කියලා. ඔව්. ඔය ඔක්කොගෙම يعني ඔය ඔක්කොම සතිය සමාධිය ප්‍රඥාව දිනු කරන්න මුල් වෙනවා. يعني සතර සතිපට්ඨානයම බුදුරජාණන් වහන්සේ කියන තැනට තමයි අරන් එන්නේ. බුදුරජාණන් වහන්සේ ඔය හැම එකේම අන්තිමට කියන්නේ අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. හැම එකේම ප්‍රතිඵලය එකයි අන්තිමට. එක එක මාර්ග තියෙනවා. හැබැයි අවසාන ප්‍රතිඵල වශයෙන් ලැබෙන එකම දෙයක්. ඉතින් ওই தත්ත්වය තමයි ඉතින් දැන් ටික ටික එන්නේ. දැන් හිත අනිශ්චිත ස්වභාවයට. එකක්වත් අල්ලන්න නැතුව, එකක්වත් බදා ගන්න නැතුව, එකක් එකකවත් රින් ගන්න නැතුව හිත නිකන් නිස්කලංකව ඉන්නවා. අන්නේ පැත්තට පුළුවන් තරම් මේ හිතට ඒ කියන්නේ උදව් කරන්නයි තියෙන්නේ. හැම අවස්ථාවකදීම මේ සක්මන් මේ කළා අර සමාධියටමපත් වෙන්න අවශ්‍යද මේ චිත්තාන්පස්සනාවට එන්නේ? නෑ, එහෙම අවශ්‍ය නෑ. දැන් කියන්නේ ඒකයි මම කිව්වේ හිත හුඟා වික්ෂිප්ත වෙලා නම් අන්න පොඩ්ඩක් ඔය වගේ කළා ආයි හදා ගන්න වෙනවා. මොකද ඒ කියන්නේ මේ අපි තුමු මොනාහරේ ගෙදර කට්ටිය ආවා. ඉතින් ලොකු ප්‍රශ්න ඇති වුණා. ඉතින් කෙලවරක් නැතුව හිතවිලි ආවා. සම්පූර්ණයෙන් නන් අත්තාරුණා කියලා හිතන්නේ. එතකොට ඉතින් එකපාර හිත දිහා බැලුවට කරගන්න බෑ. එතකොට පොඩ්ඩක් ආයෙ ඔන්න සක්මනක් කළා. මේ ළඟට ඔන්න ආනාපාන සතිය කළා. ආයෙ ඔන්න පොඩ්ඩක් හදා ගන්නවා. ඊට පස්සේ යන්න ආයෙතෙන්ට දාන්න පුළුවන්. හොඳයි. හොඳයි. හරි. නවන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා සක්මන් භාවනාව කරන විට මට දැනෙන දේ මෙසේ පවසමි. වැලිමළුවේ භාවනාව කරන විට පාදය පොළොව මත ගැටෙන අවස්ථාවේ විලුඹ ප්‍රදේශයත් ඇඟිලි වලට පහළ පිටි ප්‍රදේශයත් පළමුවද මහපට ඇඟිල්ල සහ අනිකුත් ඇඟිලි ඉන්පසුවද පොළොවේ ගැටෙන බව දැනගනිමි. මා මහපට ඇඟිල්ලේ මැද කොටස තදින් පොළොවේ ගැටෙන බව දැනගනිමි. මළුවේ වැලි වැඩි ස්ථානවලදී පමණක් පාදයේ මැද පොළවේ ස්පර්ශ වන බව දැනගනිමි. සක්මන සාමාන්‍ය වේගයෙන් පටන් ගත්තද එය අවසන් කරන විට වේගයේ මදක් අඩුවන බව මට දැනේ. පාද ඊතා සැහැල්ලු බවද දැනේ. වටපිට බැලුවද දකින කිසිදු දෙයක් සිතට ඇතුළු වන්නේ නැත. නමුත් සක්මන මැද හරියේදී සිත විසිරී ගිහින් ඇති බව දැනගෙන නැවත පාදයේ ස්පර්ශයට සිත යොදෙමි. සමහර විටකදී ඇස්වලට නිදාගෙන නැගිටින විට දැනෙන ආකාරයට දැනෙන අතර ඊතා සැහැල්ලුවක්ද දැනේ. පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ඌයේ ආනාපාන සති භාවනාවයි. කලක සිට ආනාපාන සති භාවනාව කර ආ හුස්ම ඊතා ඉක්මනින් සියුම් වන නිසා ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සිත දැන් කයට යොදමි. කයට සිත යොමු කරන ස්ථානය වන්නේ භාවනාවේ අද්දෙක ගැටෙන තැනයි. අත් දෙකට සිත යොමු කර සිටින විට මද වේලාවකින් අත් දෙකේ ඇතුල් පැත්ත නලියන ස්වභාවයක් දැනේ. ටික මොහොතකින් අත් දෙක නොදෙනී ගොස් තද ගතියක් පමණක් දැනේ. බොහෝ වේලාවක් මේ තද ගතිය දැනුන අතර එය සියුම්ම ගොස් නැවත තද ගතිය දැනුනි. තද ගතිය සියුම් වූ අවස්ථාවේදී මද උණුසුමක් දැනුන අතර එය ඉක්මනින්ම නොදෙනී ගියේය. සිතට සිතුවිලි එන්නේද නැති අතර සිතුවිලි ආ විගස සිතුවිල්ලක් ආ බව දැනගනිමි. පැයක පමණ කාලයක් මෙසේ තදගතිය දෙස බලා ඉදීම කම්මැලි බැවින් දැස් විවර කළෙමි. එදිනෙදා ජීවිතය ගත කරන විට ඔෆිස් එකේ සිටින විටදී සිතට එන සිතුවිලි ආ සැනින්ම සිත දැනගනී. එසේ එන සිතුවිලි කුසල් අකුසල් රාග දේශ වශයෙන් සිත ඒ මොහොතේම දැනගනී. සතිය පුරුදු කරන හේන් නිතර වර්තමාන මොහොතේ සිත තබා ගැනීමට පුරුදු වී සිටිමි. මෙය භාවනාව කරන විට සිතුවිලි ගලා නොයීමට මහත් රුකුලක් වී ඇත. මා පරයන්ක භාවනාව කරන විදිය නිවැරදිද? කරුණාවෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් වතමි තෙරුවන් සරණයි. ඔව් මේ කිසි වරදක් නැහැ. මේ කරන විදිය හොඳටම හොඳයි. අ ආයෙත්තරම මේ විශේෂයෙන් සකස් කළ යුතු දෙයක් නැහැ. යන විදිය හොඳයි. දහවන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම චිත්තානුපස්සනාව වැඩිමි. එම අවස්ථාවේදී කිසිදු චිත්ත වේගයක් නොපැමිණි අතර සතුන්ගේ ශබ්ද පමණක් ඇසුනි. මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඒකාගෙත් දන්නේ. නිකන් මේ බොහොම සෑහලෙන් හිත දිහා බලන් හිටේප එක විතරක්ද කළේ? මම මුලින්ම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කිව්ව පරිදි දැන් අර හිත හිස තියාගෙන හිටියා. ඊට පස්සේ දැන් අර චිත්ත වේගය එනවා කියලා කිව්වනේ. ඉතින් ටිකක් වෙලා ගියා චිත්ත වේගය ආවේ නැහැ. ඊට පස්සේ දැන් එන්නේ නැණි කියලා මට හිතුණා. ඊට පස්සේ එක චිත්ත වේගයක් ආවා. ඒ කියන්නේ චිත්ත වේගයක් කියන කෙනකින් අදහස් කරන්නේ මොනවා හරි රාගයක්, දේශයක් වගේ දෙයක්ද නැත්නම් මොකක්ද? මගේ යාළුවෙක් මතක් වුණා. ඊට පස්සේ මට හිතුණා දැන් ඒක තුලිනුත් කාමයක් නේ ඇති වෙන්නේ කියලා හිතුණා. ඊට පස්සේ ඒ චිත්ත වේගය නැති වෙලා ගියා. ගිහලා ආයෙ ටික වෙලාවක් මේ හිටියා. ඒ ඉන්නකොට ඒ චිත්ත වේගය ආවේ නැහැ. මම දැන් ආයෙත් හිතුවා මට දැන් චිත්ත වේගය ආයෙන්නේ නැහැනේ කියලා. ඊට පස්සේ ආයෙත් යාළුවම මතක් වුණා. ඊට පස්සේ ආයෙත් ඒක අතහැරලා දැම්මා. දැම්මට පස්සේ ආයෙ ටිකක් වෙලා යනකොට ආයෙ ටිකක් වෙලා ගියාට පස්සේ දැන් චිත්ත වේගය නැහැ නේ කියලාමයි හිතෙන්නේ. ඊට පස්සේ <laughs> ආයෙත් <laughs> ආයෙ දැන් චිත්ත වේග එකක් ආවා ඊට පස්සේ ආයෙ දෙහෙකුත් ආවා දැන් ආයෙ තුනෙකුත් ආවා දැන් ඒක පළවරින් උත්සාහ කරනවා මට හිතුණා මේක නිකන් බොරු වැඩක් නේ කියලා ඊට පස්සේ මට හිතුණා මේක නම් නෙවෙයි වෙන්නේ චිත්තානුපස්සනාව කියන්නේ කියලා මට නිකමට වගේ හිතුණා ඊට පස්සේ මං හිතුවා මේ කොහෙවත් තියෙන දෙයක් අරගෙන අර තල්ලු කරන්න උත්සාහ කරනවට වඩා අර නොයෙන් උත්සාහ කරනවා නම් ඒක නේද වටින්නේ නොයෙන් උත්සාහ කරනවා ඒක නේද වටින්නේ කියලා හිතුණා ඊට පස්සේ මං චිත්ත වේගයෙන් ඒක නවත්තලා මේ එන්න ඒ කියන්නේ චිත්ත වේග දැන් මම බලන්නේ ගන්න උත්සාහ කරන්නේ ඒ නිසා ඒක නවත්තලා අර හිස් බව තුල හිත රඳවගෙන හිටියා ඔව් ඒරුම් ටිකක් වෙලා යනකොට නිකන් බෙල්ල රිදෙන ගතියක් වගේ ආවා ඒ කුරුල්ලන්ගේ සද්ද ඒ වගේ දේවල් ඇහුණා ඊට පස්සේ බෙල්ල රිදෙනකොට බෙල්ල ගැන චුට්ටක් හිත යොමු කරා. යොමු කරනකොට බෙල්ල නිකන් සැහැල් වෙලා යනවා වගේ දැනුණා. ඊට පස්සේ ආයෙත් දැන් බෙල්ල මම කය සම්බන්ධයිනේ ඒ නිසා මට හිතුණා ඒක කායානුපස්සනාව වෙන්නේ නැති කියලා මට නිකමෙට වගේ හිතුණා. ඊට පස්සේ දැන් චිත්තානුපස්සනාවට යන්න ඕනනේ කියලා ඊට පස්සේ ආයෙ නැවතත් සිත තියෙන තැනට එකපාරට එක ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ආයෙත් ඒ විදිහටම සිතේ තුල රඳවගෙන දිගටම යන්න පුළුවන් වුණා. හොඳයි. අර සත්තුන්ගේ සද්ද ඇහෙනකොට මට හිතුණා දැන් අර සමාධිය කැඩිලා වගේද කියලා එහෙමත් හිතුණා. ඊට පස්සේ මම S2 අරින්න උත්සාහ කරා. නමුත් ඇහැ අරින්න බැරි වුණා. ඒ සද්ද ඇහුණට ඒ සිත සමාධිය තුල තියෙනව නේද කියලා මට නිකන් හිතුණා. හරි. <laughs> හරි. දැන් සක්මන් සක්මන් කරද්දී තාම ඒ කියන්නේ විනාඩි 5ක් විතර කරද්දී S පේනවද? එහෙමද වෙන්නේ? විනාඩි 5ක් නම් යන්නේ ස්වාමීන් වහන්සේ තප්පර ගානක් තුල මේ ඇහැ පිය වෙලා යනවා. දැන් අර සක්මන් භාවනාව කරන්න ඕනේ හිස් අවකාශයේ දිහා වුණත් තප්පර ගානක් බලාගෙන ඉන්නකොට මේ S2 මේ පිය S පිල්ලම් වැදිලා අර කරවල වෙලා මොනවත් දැනෙන්නේ නැති තැනට එනවා. එනවා. හරි. ඕක ඕක ටික ටික තේරෙන්න ගනීවි. ඒ කියන්නේ තාම මේ කියන්නේ මොකද්ද වෙන්නේ කියලාවත් තාම හරියට තේරෙන්නේ නැහැ. හැබැයි ඕක ටික ටික තේරෙවි. ඒ කියන්නේ අපේ හිතේ තියෙන්නේ එක්තරා අන්දමක ඒ කියන්නේ හිතේ ස්වභාවය ඇවිල්ලා ඊයේත් මම අර මතක් කළා වගේ නිකන් හරි ප්‍රභාස්වර ස්වභාවයක්. ඒ කියන්නේ ඒක ප්‍රභාස්වරයි කියන්නේ මේ ලයිට්පත් වෙලා තියෙනවා කියන එක නෙමෙයි. මේ හිතේ තියෙන්නේ ස්වාභාවික දැනුවත් භාවයක් විතරයි. නමුත් මේ දැනුවත් භාවය අපේ තියෙන විවිධාකාර හේතුන් හරහා අර පිටින් එන කෙලෙස් වලින් වහගෙන තියෙන්නේ. ඉතින් ඒ දැන් අපි භාවනාවක් කරා විශේෂයෙන් විපස්සනාව හරහා දැන් අපි තුමු මෙහෙම අපි දැන් ඔන්න ඉගෙන ගන්න යනවා ඊළඟ අම්මලා තාත්තලා වැසුරු කරනවා යාළුවෝ වැසුරු කරනවා ටීවී බලනවා පොරොත්තිපත්‍ර බලනවා ඔය ඔක්කොම හරහා අර හිතේ තියෙන හිස් බව වෙනුවට මේක පුරවලා තියෙන්නේ සම්පූර්ණ දැන් පුරේලා තියෙන්නේ ඉතින් අපි වැඩිහිටි වෙන්න වෙන්න මේක කෙලවරක් නැති පිරිළමයි තියෙන්නේ ඉතින් ඒ හින්දා එක්පාර්ට් ඉතින් මේක හිස් කරගන්න බෑ විශේෂයෙන්ම වැඩිහිටි කාලෙදී හැබැයි ටික අපි තුමු ටිකක් ලාබාලවදීදී පටන් ගන්නවා නම් නුවණක් තියෙනවා නම් අන්න ඒ තරම් මේ හිත දූෂිත වෙලා නැහැ. ඒ හින්දා මේක හිස් කරගන්න මේක මේ පිරිසුදු කරගන්න පහසුවක් තියෙනවා. හැබැයි හුඟක් වෙලාවට එන්නේ තරුණ කාලෙත්. ඉතින් ඊට වඩා වෙන වෙන මේ කාමසිතුවිලි ඒවෙන් බහුල හින්දා ඒක කරන්නත් අමාරුයි. ඉතින් ඔය ටිකක් නාකි වුණාට පස්සේ තමයි මේ පැත්තේ එන්නේ. ඉතින් මේ හැබැයි ඉතින් කොහොම හරි ගිහිල්ලා අපි තුමු කවුරු හරි කෙනෙක් ඉතින් යන්තම් මොලේ පෑදිලා අපි තුමු මේ මේ ත්‍රිලක්ෂණයක් වැටුණා කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ අර එක පාරටම මේ හිස් බවකට එන්න බැරි නිසා ඒ කියන්නේ අපේ තියෙන මේ මූල ස්වභාවයට එන්න බැරි නිසා ඔන්න හොඳට ප්‍රඥාව කරහා මේක යන්නේ. ඉතින් හොඳට අපි තුමු කායानुපසනාවක් කරහා ඔන්න ප්‍රඥාවක් දියුණු කරනවා. මේ අල්ලගෙන ඉන්න දැන් කය මගේය, කය ලස්සනයි, මං තරම් ලස්සන කෙනෙක් නැහැ කියලා අල්ලන් ඉන්නේ. ඔන්න තියෙන කායනපසනාව කරා මේ තියෙන්නේ කයක් කියලා ඔන්න යන්තම් එතනින් බෙර ගන්නවා. ඊට වේදනත් අල්ලන් ඉන්නේ. මේ සැප දැනෙනකොට ඉතින් සැප පුළුවන් තරම් ඉල්ලනවා. සැපම හොයනවා. ඉතින් ඒකත් සැපත් සැප වේදනාවක් මේක තියෙන වේදනාවක් කියලා ඔන්න එතනිනුත් යන්තම් බේර ගන්න. ඉතින් ওই විදිහට අර මේ භාවනාව හරහා ඒ අපි කරපු දැඩි ග්‍රහණයන් ටික ටික මිදෙනවා. දැඩි ග්‍රහණයන් වලින් හිත ටික ටික අයින් වෙනවා. එතකොට ඒකයි බුදුහාමුදුරෙන් කායේ කානුපස්සේ විහෙරති චිත්තං විරජ්‍යති විමුච්ඡති අනුපාදාය ආසවේ. මේ කයෙහි කයානුව බලමින් යෑමේදීත් මේ හිත විරංජනය වීමක්, මේ කය කයෙන් ඈත් කයෙන් නිදහස් වීමක් වෙනවා. ඒ වගේමයි වේදනා වේදනාසු වේදනානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්‍යති විමුච්ඡති අනුපාදාය ආසවේ. දැන් වේදනාවන් අනුව බලමින් ඉන්නකොටත් ඒ වෙන්නේ තෝකමයි. එකම දේ වෙන්නේ අන්තිමට. ඒ කියන්නේ වේදනාවන් දිහා බල බල ඉන්නවා. එතකොට අර වේදනාවන් දැඩිව ග්‍රහණය කරගත්තු ස්වභාවයෙන් අයින් වෙලා ඔන්න හිත නැවතත් නිදහස් වෙනවා. ඔන්න හිත දිහා බල බල ඉන්නවා. චිත්තේ චිත්තානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්‍යති විමුච්ඡති අනුපාදාය ආසවේ. එකම දේ වෙන්නේ. ඉතින් අපි ක්‍රමයේ තේරුම් ගන්නකොට අන්තිමට ප්‍රතිඵලය ඇත්තම කොහෙන් ගියත් එක එක මාර්ග හරහා යනවා. අන්තිමට ප්‍රතිඵලය එකමයි. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ අන්තිමට බුදුහාමුදුරුවෝ හැම එකෙම හැම කොටසකම විශේෂයෙන් සතර දෙපට්ඨානේ හැම කොටසම තමයි අන්තිමට කියන්නේ අනිස්සිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති. අහලා තියෙන මේ ටික. ඒ කියන්නේ අන්තිමට තේරුම් ගන්නවා යෝගියා මේ මම එකක් මොකක් හරි අරමුණක් අල්ලගෙන ඒකේ බැහැගෙන මේකේ මුලා වෙලා ඉන්න තාක් මගේ හිතට පෙලීමක් තියෙන්නේ. අරමුණු හරහා මට එන්නේ හිතේ පෙලීමක්. කියලා අන්න එයාටම තේරෙන්න ඕනේ. ඒක ඒක තමයි ත්‍රිලක්ෂණය හරහා වැටෙන්නේ. ඒ අරමුණක් හොඳ කියන්නේ කෙලස් අඩු අරමුණක් දීලා ඒක නැවත නැවත දකින්න දෙනවා. හිතටම තේරෙනකම් මේක දකිනවා. හිතට හොඳ යම් පමණක මේක තේරුණා නම් ඒකෙන් ඉවත් වෙනවා. මේක ස්වාභාවික ක්‍රියාවලියක් ඇත්තටම තියෙන්නේ. මේක මේ કૃතිමව දෙයක් නැහැ. බුදුහාඳුරෝ මේ හිතේ එකඟභාවයක් හදාගෙන මේක දිහා බලන්න. බැලුවා නම් ඕකෙන් අයින් වෙනවා. මේක මය චේතනාකරණීය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒකේ බුදුහාමුදුරු කියන මේ යත්නේ යථාභූත ඥාන දසනං නිබ්බිදත්තාය. දැන් මේ යථාභූත ඥාන දර්ශනයක් ඇත්ත ඇත් සැටියෙන් දැක්කනම් ඒ කියන්නේ අපි තුමු ධාතු ලක්ෂණවල බලබලා ඉන්නවා. ඒ හරහා ඔන්න ත්‍රිලක්ෂණය තේරෙනවා ගන්නවා. වේදනාව බලබලා ඉන්නවා. ඒ හරහා ත්‍රිලක්ෂණය තේරෙනවා. ඒක තේරුණා නම් ඒ ඇත්ත ඇත් සැටියෙන් තේරුණා නම් හිතේ අර වගේ විරංජනේ වීමක් හිතෙන් මේ කියන්නේ මේ පිළිබඳව එක්තරාන්දමක අවබෝධයෙන් ආපු කලකිරීමක් කියන එක ස්වාභාවිකවම සිද්ධ වෙනවා. ඒක අලුතින් කෘතිම කළ යුතු නැහැ. හැබැයි ඉතින් ඕක සමහර කෙනෙකුට මේ යම් යම් يعني පෙර කරපු භාවනාවන් හරහා ඕක මතුවලා එනවා ඉක්මනට. කෙනෙක් කෙනෙක් මේ සමාජයේ සෑහෙන කාලයක් ඉඳලා ඉඳලා ඉඳලා හිත කෙලවරක් නැතුව දූෂිත වෙලා තියෙන්නේ. එතකොට ඉතින් සෑහෙන ව්‍යායාමයක් දරන්න වෙනවා මේක නිදහස් කරගන්න. හැබැයි ඇතම් කෙනෙක් එච්චර කොහොම හරි බේරෙනවා. ඒ තරම් හිත දූෂණය වෙන්නේ නැහැ. කෙනෙක් කොහොම හරි බේරිලා ගැලවිලා එනවා. අන්න එයාට මේක හුඟා කරතරම් දඟලන්න ඕනේ අර අර ස්වභාවික ඒ නිස්කලංක භාවයට හිස් ස්වභාවයට ඉක්මනට යනවා. මට මතකයි මීට කලින් භාවනා වැඩසටහනක ටිකක් වයසක අම්මා කෙනෙක් හිටියා. ඉතින් ඒ අම්මා මුකුත් ඉදිරිපත් උනේ නැහැ මුලින් කියන්න. මේ ඉතින් අනිත් අය ඉතින් කෙලවරක් නැති ප්‍රශ්න අහලා අහලා අහලා ඉතින් කෙලවරක් නැහැ. ඉතින් අර අම්මා ඉතින් මේ කියනවා මේ ස්වාමීන් වහන්සේ දැන් මට හරි පුදුමයි. මේ අනිත් අය මේ විවිධාකාර දේවල් හිතට එන දේවල් ගැන කෙලවරක් නැතුව කියනවා. මගේ හිතට මුකුත් එන්නේ නැහැ. මගේ හිත හරි හිස්ව තියෙන්නේ. මට ඊළඟ නිදා ගන්න ගියාමත් මේ නිදා නොගත්තත් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ හිත හරි විවේකයි. ඉතින් අර ඒ වගේ චරිත තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි ඒ අපි වඩපු යම් දහම් අපේ හිතේ සැඟවිලා තියෙනවා. අපි අර දැන් වර්තමානයේ දහමක් වඩන්න ගියාම අන්න ඒවා මතුවෙනවා. ඉතින් ඒක තේරුම් අරගෙන දැන් මේ විවේකයට තමයි මුල් තැන දෙන්න තියෙන්නේ. ඒ නිසා අනිත් කටයුතු කරද්දිත් බලන්න මේ විවේකයෙන් හිත තියන්න පුළුවන්. හරි සරල දෙයක් තියෙන්නේ. හිතට කෙලෙස් නැත්තම් ආයි අලුතෙන් කරන්න දෙයක් නැහැ. අපි මේ කෙලෙස් ඉල්ලලා දාන්න ඕනේ නැහැ ඇතුළට. ඉතින් මේ හිත නිකන් විවේකේ තියන්න තියෙන්නේ. හැබැයි මොනවා මොනවා හරි හේතු හරහා කෙලෙස් ඒවි. මෙතනින් අදහස් වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම මේ දැන් රහත් වෙලා කියලා. හිතේ හිතේ සැඟවිච්ච ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් තියෙනවා. ඒ නිසා අනිත් වැඩ කටයුතු වල යෙදෙන ගමන් හිත දිහා අවධානයෙන් ඉන්න. හැමතිස්සෙම දැන් මේ වෙලාවේ හිත කොහේ හරි අල්ලන් ඉන්නවද? මොකක් හරි අපිට යාළුවා මතක් වුණා වගේ. අපි දැන් නිකන් සක්මන් කර කර ඉන්නද්දි නිකන් මං කියන්නේ මේ සක්මන් මළුවේ නෙමෙයි. අපි තුන් ගෙදර ඔහේ මොකක් හරි කරගෙන ඉන්නද්දි යාළුවා ගැන මතක් වෙවි තියෙන්නේ. අපි තුන් දැන් යාළුවා ග්‍රහණය වෙලානේ තියෙන්නේ. දැන් හිත හිස් නැහැ. හිතේ යම් ආතතියක් තියෙනවා. හිත දැන් අතන ග්‍රහණය කරපු සබහායක් තියෙනවා. අන්න තේරුම් ගත්තා. ආයි හිත නිදහස් කරගත්තා. ඔය දේ තමයි කරන්න තියෙන්නේ. ඊළඟට අපිටම කවුරු හරි මොන හරි ඇනුම් පදයක් කිව්වා, බැනුමක් කරනවා. ඔන්න ගෙදර ඉන්න ගමන් ඔන්න ඒක මතක් වෙනවා. ඒක ඒකම හිතනවා. දැන් දන්න ආයි හිත පරීක්ෂා කරලා බලනකොට ඔන්න තේරෙනවා දැන් මේ ඔස්සේ හිත යනවා. අන්න දැන් ආයි ද්වේෂයක් ඇදලා තියෙනවා. අන්න ආයි එතනින් හිත නිදහස් කරගන්නවා. ඒත් ඔය විදිහට නිරන්තරයෙන් හිත දිහා බල බලා හිත නිදහස් කරගන්න ඕනේ. හිත දිහා බලනවා, හිත නිදහස් කරගන්න. හිත දිහා බලනවා, නිදහස් කරගන්න. මේ විදිහට දිගින් දිගටම යන්න ඕනේ. මේකයි මේ දැන් අපි දැන් වොමනා දැන් හුඟක් සමාධි කරන්න යන්න එපා. ඒ කියන්නේ සමාධි කරනවා කියලා කියන්නේ ලකුවට සක්මන් කරන්න යන්නවත් අවශ්‍ය නැහැ. ආනාපාන සති කියලා කරන්න යන්න ඕනෙත් නැහැ. හිතේ ස්වාභාවික හිස් ගතියක් තියෙන නිසා නිකන් හැමතිස්සෙම හිත දිහා බල බලා ඉන්න. හිතේ දැන් මොකද්ද වෙන්නේ? මොකක් හරි අල්ලලාද? මොකක් හරි ඒ ඔස්සේ දැන් මෙයා කතාවක් ගොතාගෙන යනවද කියලා නිකන් පොඩ්ඩක් නිකන් හැරි හැරි බලන්න. ආපස්සට ආවා හැරිලා බැලුවා හිතදියා. එච්චරයි කරන්න තියෙන්නේ. හොඳයි. ස්වාමීන් තවත් ප්‍රශ්නයක් තියෙනවා ඒකට සම වෙන්න. දැන් අර නිකන් ඒ දේවල් දැන් හිතනකොට නිකන් ස්ට්‍රෙස් බවක් හිතන්න එපා. ඒක තමයි. අලුත්ෙන් මොකක්වත් හිතිය යුතු නැහැ. ඒකයි මම අර කීප දෙනෙකුට කිව්වේ අපි මේගොල්ලෝ බුද්ධානුස්තිය වැඩුව අය, මෛත්‍රී වැඩුව අය මුලින්. හැබැයි දැන් ඔන්න හිස් බවකේ ඉන්න කියලා කිව්වනේ. ඒ අයට මම ඒකයි කිව්වේ දැන් එහෙම හිතිය යුතු නැහැ. කිසිම දෙයක් ඌමනාවෙන් විතර්කණය කරන්න අවශ්‍ය නැහැ දැන්. අපි මේ හිස් බවකට හිතපත් වුණා නම් එතන තමයි දැන් පුහුණු කළ යුත්තේ. දැන් මේ සිද්ධිදාමයක් මට අලුත්ම දෙයක් මේ ඒ තුල නිකන් ඔළුවට බරගතියක් ස්ට්‍රෙස් එකක් වගේ නිකන් තේරෙනවා. ඔව් නෑ ඉතින් නෑ ඕක මේ ගෙදර ගිහලා ටීවී එකෙන් බැලුවම හරියනවා. <laughs> ඔව් ඒ කියන්නේ බරක් කරගන්න එපා. කරන්න තියෙන අච්චරයි. කරන්න තියෙන බොහොම සැහැල්ලුවෙන් හැමතිස්සෙම නිකන් මේ ආපස්සට හැරිලා බලනවා වගේ හිත දිහා බලනවා. දැන් කොහේ හරි නිකන් හිත ඇල්ලිලා හිත නිකන් එක්ක ද්වේෂයකට අහු වෙලා තියෙනවද නැත්නම් මොකක් හරි අරමුණක් ඔස්සේ මුලා වෙලා තියෙනවද නැත්නම් කතන්දරයක් දැන් අපි සාමාන්‍යයෙන් ඇතුළත කතාවක් කියලා දෙයක් අහලා තියෙන නේද නිකන් එක්කෙනෙක් ඉඳන් උපදෙස් දෙනවා වගේ තියෙන. අන්න ඒ වගේ කවුරු හරි ඉඳන් කතා කරනවා වගේ නිකන් එහෙම දෙයක් තියෙනවද? එහෙම තියෙනවනම් ඒ කියන්නේ නිශ්චල නැහැ. එහෙම තියෙනවනම් මේක හිස් නැහැ. ඒ කියන්නේ ඒ ටික අයින් කරන්න ඕනේ. අයින් කළා ඒ නිකන් ස්වාභාවික හිස් ස්වභාවයට එන්න තියෙන්නේ. ඒ හිස් ස්වභාවය පවත්වන්න ඕනේ. ඒ කියන්නේ මුලදී ඒක පවත්වන්න බෑ. දැන් ඔයාට පුළුවන් වුණාට හුඟක් දෙනාට බෑ. ඉතින් ඒ හුඟක් දෙනාට ඒක සෑහෙන ව්‍යායාමයක් දරලා තමයි එතෙන්ට එන්නේ. ඒ අය දැන් උත්සාහ කරන්න ඕනේ මේක මේ පවත්වන්න. පවත්වන්න මේක හිතට හුරු කරන්න ඕනේ. හුරු කරන්න හුරු කරන්න අන්න තේරෙනවා මේ හිත කියන්නේ බොහොම මේ පවිත්‍ර දෙයක් අපි මේ ඉල්ලම් කාලා තියෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. හොඳයි. හරි. 11 වන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ. පරයංක භාවනාව. පරයංකයේදී හුස්ම රැල්ලට සිත පිහිටුවා භාවනාවේ යෙදුණිමි. ටික වේලාවකදී මා බාහිර කෙනෙකු විදිස මාගේ ආශ්වාසය ප්‍රාශ්වාසය සිදුවන අයුරු බලා සිටින සිටියාමින් පෙනී ගියා. එහිදී කරන්නෙකු හෝ කරවන්නෙකු නැති බව මට වැටහුණා. ඔබ වහන්සේ පැවසූ පරිද්දෙන්ම උත්තල කාචයකට හිරු කිරින නාභිගත වෙන ආකාරයෙන් නාසිකාග්‍රය වෙත හුස්ම රැල්ල මනාව ඇතුළු වන පිටවන අයුරු බලා සිටීමට හැකිවිය. එහිදී බාහිර සිතුවිලි කිසිවක් නොමැත. නමුත් මේ ආකාරයෙන් සිටීමට හැකි වූයේ සුළු වේලාවකි. නැවත සිතුවිලි එන බව වැටහුණා. එය සතියෙන්ම සිතුවිලි ආව බව දැක නැවත ආනාපාන සතිය ආරම්භ කළා. මෙය පැයක් ඇතුළත කඩින් කඩ සිදුවෙනවා. සිතේ ඒකාග්‍ර බව දිගටම තබා ගැනීමට අපහසුයි. භාවනාව ප්‍රගුණ කිරීම සඳහා ඔබ වහන්සේගේ අවවාද ලබා දෙනමින් යටහත් පහත් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්මභාවය තුළදීම උතුම් නිවන් අවබෝධය වේවා. හ්ම් මොකද ඒ කියන්නේ මේ අලුතෙන් උපසසක් දෙන්න උමනා නැහැ. ඒ කියන්නේ අපිට එකපාරටම සම්පූර්ණයෙන්ම අරමුණේ බැහැගෙනම ඉන්න ගතියක් නැහැ. කියන්නේ හිත ආයේ වෙනත් වෙනත් අරමුණු වලට යන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ අපි ඒ ගිය බව දැනුවත් වුණාට පස්සේ නැවතත් අරමුණට ගන්නයි තියෙන්නේ. හිත යන එක කරනවා. ගියාට පස්සේ අපි හිමීට ගන්නවා. ඔය දේ කරන්න කරන්න අන්තිමට අර හිතටම තේරෙනවා මේ දැන් අපි මේ අලුතෙන් හඳුන්ලා තීලා තියෙන අරමුණේ තියෙන එක්තරාන්දමක සෞම්‍ය ස්වභාවය. එක්තරාන්දමක තියෙන නික්ලේශී ස්වභාවය. නැත්නම් ඒ අරමුණේ රැඳෙනකොට හිතට කිසි පීඩාවක් නැහැ කියන එක හිතටම තේරෙනවා. හිතට යම් අවස්ථාවක තේරුණා නම් ඔන්න එළියට ගියත් එයාම එනවා. ඒ අවස්ථාවේදී හරිම ලස්සනයි. ඒ අවස්ථාවේදී ආයි අපි බලෙන් මේ හිත ගෙනල්ලා මෙතන තියන්න ඕන නැහැ. අපි අත දාලා මේක මැදිහත් වෙන්න ඕන ඕමනා නැහැ. හිත යම් හේතුවකට ඔන්න එළියට පැන්න එයාම අලුතෙන් එනවා. එයාම ස්වාභාවික වෙනවා. එතෙන්ට යනකම් ඉතින් අපි යම් පමණක මෙහෙවීමක් කරන්න වෙනවා. හරි. දොළොස්වන ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. මම චිත්තානුපස්සනා භාවනාව වඩන අයෙක්මි. සක්මන් භාවනාවේදී එන සිතුවිලි වල ලෝභ, ද්වේෂ, මෝහ සිත් හඳුනාගත යුතුයද? සුවපත් වේවා. ඔව් කාගේද? කාගේද දන්නේ හඳුනා ගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ හඳුනා හඳුනා ගන්නවා කියන්නේ දක්මන් <clears throat> වාහනාද විතරක් නෙමෙයි. අපේ හිත දිහා බලන්න චිත්තානුපස්සනාව ගැන ඉතින් හුඟ දෙනෙක් අතරම දැන් මෙතන කරන නිසා, කීදෙන නිසා ඉතින් කරුණු ටිකක් කියන්නම්. ඒ කියන්නේ මෙතෙන්දී බලාපොරොත්තුවක් නැහැ අපි මේ ඉඳගෙන විතරක් මේ දේ කරනවා කියලා. දැන් අපි මේ භාවනා වැඩසටහනට ඇවිල්ලා ඉතින් දැන් ටිකක් භාවනා කරලා ඉතින් ගෙදර ගිහිල්ලා ඕක සම්පූර්ණයෙන්ම අමතක කළා. ඉතින් පරණ තාලෙටම යනවනම් ඉතින් ලොකු භාවනාවක් නැහැ ඉතින්. නමුත් චිත්තානුපසනාව මට්ටමක යම් කෙනෙක් කටයුතු කරනවා නම් එයා හැමතිස්සෙම හිත දිහා බලන්න පටන් ගන්න ඕනේ. ඒකම තමයි ධම්මවිචේ බොජ්ජංගේ වැඩෙන්න හේතුවක් වෙන්නේ. හැමතිස්සෙම දැන් වෙනත් කටයුත්තක් කරද්දිත් නිකන් හිත ගැන පොඩි අවධානයක් තියෙන්න ඕනේ. පැත්තකින් නිකන් හිත දිහා බලාගෙන තමයි වැඩේ කරන්නේ. යම් අවස්ථාවක නිකන් අපි තුමු එතන ලොකුවට හිත පැටලෙන ගතියක් තියෙනවා නම් අන්න ඒක බේර ගන්න ඕනේ. ඊළඟට අපි තුමු ලොකුවට මේ අපි කරන කටයුත්ත හරහා ලොකු දේශයක් එනවා නම් අන්න හිත බේර ගන්න ඕනේ. රාගයක් ලොකුවට එනවා නම් හිත බේර ගන්න ඕනේ. ඒ වගේ අර හැමතිස්සෙම නිකන් අපි තුමු මේ ඔය මතන බුදුහාමුදුරුවෝ දෙන උපමාවක් දැන් අපි තුමු දැන් අම්මලා ඉන්නවා පුංචි දරුවෝ ඉන්න. ඉතින් අම්මා මේ අර ඔය මොකද්ද දොර එහෙම වහලා නැත්තම් දොර ඇරලා තියෙන අර මේ මැද්ද ලීයක් එහෙම දාලා මේ මේ හැබැයි තමන්ගේ වැඩෙත් කරනවා. අපි තුමු යුම් පිහුම් කටයුතු කරනවා, රෙදි හොදනවා, වැඩ කටයුතු කරනවා. හැබැයි පුංචි ළමයා ගැන, දරුවා ගැන අවධානයක් තියන් ඉන්නේ. දරුවා කොහෙට හරි දුවගෙන යනවා නම්, වැටෙනවා නම්, මොනවා හරි දෙයක් කටේ දාගන්න හදනවා නම් අන්න ගිහිල්ලා ටංගාලා දරුවව බේර ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි දැන් අපිට කරන්න තියෙන්නේ. අපි දැන් වෙනත් කටයුතු කරද්දිත් හිත දිහා අවධානයෙන් ඉන්න ඕනේ. අවධානයෙන් ඉඳින්ද හිත අනවශ්‍ය විදිහට අරමුණු වල ග්‍රහණය වෙනවා නම් ඒ හරහා ආතතියක් ගොඩනගෙනවා නම් ඊළඟට රාග ద్వේෂ මෝහ වල පැටලෙන්න ගන්නවා නම් අන්න හිත නිදහස් කරගත යුතුයි. ඒක මේ පැයක් විතරක් කලීමක් නෙමෙයි දැන් මේ කියන්නේ. උදේ පටන් ගන්න වෙලාවෙ ඉඳන් නිින්දට කම්ම කරන්න ඕනේ. ඒක මේ කියන්නේ මේක ඇත්තටම චිත්තානුපසනාවට යොමු වෙන කෙනාට අලුතෙන් කිව යුතුත් නැහැ. එයා ඒක කරන්න ගන්නවා. ඒක එයාට තේරෙනවා දැන් මේ හිත බේර ගන්න වෙනවා. හිත මේ කෙලසුන්ගෙන් පුළුවන් තරම් ආරක්ෂා කරගන්න වෙනවා. ඉතින් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ඔය මජ්ක්‍ධිම නිකායේ මහා ශුන්්‍යත සූත්‍රයේ හැම දීර්ඝ වශයෙන් විස්තර කරනවා කොහොමද මේ හිත ওই විදිහට මේ බේරගන්නේ නැත්නම් හිත ওই විදිහට ඒ හිස් ස්වභාවය පවත්වන්නේ. ඉතින් ඇතැම් වෙලාවට හරි අමාරුයි. මොකද දවසේ සිද්ධ වෙන විවිධාකාර කටයුතු නිසා හිත පෑරෙන වෙලාවල් තියෙනවා. හිතට කෙලවරක් නැති කෙලස් එන ස්වභාවයන් තියෙනවා. හැබැයි දවසේ යම් වෙලාවක් වෙන් කරගන්න නැවතත් තමන් වෙතට එන්න. අනිකුත් දහසක් කටයුතු තිබුණත් තමන් වෙතට ඇවිල්ලා මේ හිත නැවතත් අර නිකන් තුවාල වෙච්ච හිත නැවත නිකන් පෑරිච්ච හිත නැවත සකස් කරගන්නවා වගේ සකස් කරගන්න යම් වෙලාවක් මේ වෙන් කරගන්න වෙනවා. හරි. 13 වන ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී කලින් කී පරිදි අට්ටික සංඥාව තුලින් පාද ස්පර්ශය දෙසට සිත යොමු කරමින් ටික වේලාවක් ගමන් කරද්දී පාදයේ නැවෙන දිගහැරෙන තැන්වලට සිත යොමු කෙලිමි. මෙසේ ටික වේලාවක් ගත වෙද්දී මේ ඇට සැකිල්ලක් ගමන් කරනවා යයි සිතවිල්ලක් ඇති වුනි. ඉන්පසු අත් දෙක එකවර ඉදිරියටත් එකවර පසුපසටත් පැද්දෙනවා දැනුනි. දෑතේ ඇඟිලිවල බරගතියක්ද දැනුනි. ස්වාමීන් වහන්ස මට සමා වෙලා තව දුරටත් ඉදිරියට මේ අරගෙන යන්නේ කෙසේදයි පහදා දෙන මැනවි. ඔබ වහන්සේට නිදුට. හොඳයි. ඒ කියන්නේ අට්ටික සංඥාවක් ගැන ලොකුවට දැන් හිතේ යොදා ගන්න නැතුව ඒ දැනෙන දේවල් වලට හිත දාගන්නවා නම් හිතට ලොකු මේ සැහැල්ලුවක් දැනේවි. ඒ කියන්නේ අපි සක්මන් කරන අතරේ අපි මෙන්න මේ කොටස් මේකය මේක මෙන්න මේ කොටසේ මෙන්න මේක කොටසේ කියලා අර හිත தත්ත්වගත කිරීමක් කරහා හිත හිර වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වෙනුවට මේ ස්වාභාවිකව දැනෙන දේ තුළ හිත ඉන්නවා නම් අන්න ක්‍රමානුකූලව හිත හරි ස්වාභාවිකව වැඩෙනවා. මේක මේ ලොකු අමාරුවක් හරි කරගත යුතු නැහැ. අමාරු දුෂ්කර කර මේ භාවනාවක් කරගත යුතු නැහැ. මේක මේ සරල භාවනාවක් තියෙන්නේ. හිත බොහොම සාවධානව එකඟ කරගෙන සක්මනේ යෙදෙද්දි මොනවද දැනෙන්නේ? ඒ දැනෙන ස්වභාවයට හිත යොදන්නේ යොදන්නේ තියෙන්නේ. ඒ ඒ දැනෙන ස්වභාවයන් තුල අපිටම මෙනෙහි කිරීමකින් තොරව තද ගතියක් දැනනකොට තද ගතියේ හොඳට හිත පවත්වනවා. උණුසුමක් දැනෙනකොට උණුසුම තුල හිත පවත්වනවා. ඔච්චරයි තියෙන්නේ. දාතර වෙන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස මේ මාගේ තෙවන නේවාසික භාවනාව වැඩසටහනයි. ස්පර්ශය පිළිබඳ දැනීමෙන් යුතුව සක්මන් කරමි. ලනුපැදුරේ සක්මනින් සිත ඉක්මනින් සමාධිගත වේ. එම සමාධියෙන් යුතුව පර්යංකයට යමි. ඇතන් විට සියුම්ම හුස්ම දැනි අනතුරුව ශරීරයට සිත යොමුවන අතර සමහර විටක ඍජුවම සම්පූර්ණ කයට සිත යොමු වේ. ක්‍රමයෙන් ගෙල සිට කොඳුනාරටියේ අස්ති ලිහිල් වී මස් පිඩු දිය වී මැටි ආකාරයෙන් ලිහිල් වී ගොස් නලල බිම වදිනතුරු උඩුකය බිමට නැවේ. එම ඉරියව්ව ඊතා සැහැල්ලු උවත් සතියෙන් යුතුව නැවත උඩුකය ඍජු කර ගනිමි. තවත් දෙතුන් වතාවක් ඊතා වේගයෙන් මෙම ක්‍රියාව සිදු වී ඉන්පසුව ඍජු උඩුකයින් සිටිය හැකිය. මෙම අවස්ථාවේදී ඔබ වහන්සේ පැවසූ ආකාරයට ශරීරයේ දැඩි තැනක් වෙත අවධානය යොමු කිරීමට උත්සාහ කළෙමි. එවිට දෙපතුල් උණුසුම්ම දැනුණු අතර ක්‍රමෙන් එය පිලිස්සීමක් තරම් තීව්‍ර නිසා ඉරියව් මාරුකොට දැඩි තැනක් වෙත අවධානය යොමු කිරීමට යලිත් උත්සාහ කළෙමි. එවිට ශරීරය භාවනා කොට්ටය මත තෙරපීම දැනුණු අතර ක්‍රමෙන් එය දරාගත නොහැකි වේදනාවක් දක්වා වර්ධනය විය. එය බලා සිටින්නට උත්සාහ ගත්තත් වේදනාව දැඩි නිසා භාවනාව නවතා සතියෙන් යුතුව නැගී සිටීමේ අද උදෑසනද සක්මණින් පසු පර්යංකටය හිඳගත්ෙමි. සිත සම්පූර්ණ කයට යොමු වද කිසිවක් වෙත ආයාසයෙන් අවධානය යොමු නොකොට බලා සිටීමි. ක්‍රමයෙන් හෘදේ වස්තුවේ කම්පනය ප්‍රබලව දැනුණු අතර ඊට අනුරූපව හිස් කබල, නලය, ඇසිපිය, නාසය, කම්මුල්, දෙතොල්, ගෙල පිටුපස අත්ල, අත් ඇඟිලි, දණහිස්, දෙපා ඇඟිලි හා පතුල් ලෙස ශරීරයම සියුම් ලෙස කම්පණය වන බව මම අද්දුටුවෙමි. මෙම අත්දැකීම සාමාන්‍ය ජීවිතයේදීද ඊතා නිහඬ අවස්ථාවලදීද සුලභ ලෙස දැනෙන දෙයක් නිසා පුරුද්දක් ලෙස භාවනාදී භාවනාවේදීද මතුණාද යන සැකය ඇතිවිය. ක්‍රමෙන් කම්පණය නොදෙනී ගොස් පෙරදීද අද්දුටු ආකාරයට උඩුකය සැහැල්ලු වී බිමට නැඹුරු වීම තුන් වතාවක් සිදුවිය. ඉන්පසු සම්පූර්ණ ශරීර සැකිල්ල පිළිබඳ දැනීමෙන් යුතුව එහෙත් කිසිවක් වෙත අවධානය යොමු නොවි සිතුවිලිද රහිතව බලා සිටීම පමණක් සිදුවිය. මින් ඉදිරියට භාවනාවේ වැඩිම කෙසේ කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන සේක්ව. කාගෙද කියන්න පුළුවන්ද? ඕක කරගෙන යනකොට ඒ කියන්නේ දැන් ඔය වැනෙනකොට Tamanට බාධාවක් නැත්තම් ඒකට ඉඩ හරින්න. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ මේ තමන්ට තේරෙනවා දැන් මේ වෙලාවේදී යම් ධාතු ලක්ෂණ නිසා මේක වෙනෙනවා. මේක මේ උගාක් මේ මගේ කරගත්තේ නැත්තම් මේක ප්‍රශ්නයක් නැහැ. අපි ග්‍රහණය කරගත්තොත් තමයි දැන් අනිත් අය බලන් ඉන්නවා. හරි මේකට හිතුනොත් ඔන්න ප්‍රශ්නයක් එනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි. ඒ හින්දා එහෙම නැතුව නිකන් මේක මේ ධාතු ස්වභාවයක් තියෙන. ඔන්න දැන් මේ වායෝ ධාතුව දැන් උත්සන්න වෙලා තියෙන්නේ කියලා අපිට නිකන් අත්හැරලා දාන්න පුළුවන් නම් එයාට ඕන දෙයක් කරගන්න දීලා පැත්තරලා ඉන්න පුළුවන්. හැබැයි ආ ඔන්න නැවතත් අපිටම ස්වාභාවිකවම කය කෙලින් වෙනවා. ඊට පස්සේ ආයි ආයි මොන හරි ප්‍රකට වෙන දෙයකට ආයි හිත දානවා. දාලා ඒක දිහා බලන් ඉන්නවා. කියන්නේ මේ එක එක ඒවා එක එක වෙලාවට මතුවෙනවා. ඇත්තටම කියනවා නම් මේක කිසි පාලනයක් නෑ අපිට. නමුත් අර මේක ඉතින් අර මේ කරන්න බැරි හින්දා පැයක් තිස්සේ ඉතින් ඔය කරන්න බැරි හින්දා අපි පාලනය කළා වෙන එකකට දානවා. අර මේ දැන් මේ වායෝ ධාතු අකුත්සන්න වෙලා මේක වැටෙන්න යනකොට ඒ වෙනුවට ඔන්න මේ ඉතින් ඒක ටිකක් අප්‍රසන්න හින්දා ඉතින් තද ගතියකට දාලා ඔන්න මෙහෙවීමක් කරනවා. එහෙම ඉතින් ඒත් ඉතින් වරදක් නැහැ. මොකද ඔය කොයි ධාතුවේ වුණත් ත්‍රිලක්ෂණේ වතු කළා දෙනවා. එහෙනම් ඔව්. මොකද්ද? තද ගතිය බලන්න අමාරුයි. ඔව්. අර කම්පණේ තමයි දැනෙන්නේ. ඒකම නෑ. කොයි එකක් වුණත් ප්‍රශ්නයක් නෑ. Tamanට මේ මේ ලේසියෙන් කරගන්න පුළුවන් එකකට දාන්න. ඒ කිසි වරදක් නෑ. ඒකත් ටික වෙලාවකින් නොදැනී ගිහිල්ලා ඊට පස්සේ සිතිවිලි ඒකත් නෑ. ඒකත් සිතුවිලි නොදැනී ගිහිල්ලා ඊට පස්සේ මොකක්වත් නැති ස්වභාවයක් නේ තියෙන්නේ. ඒක අර මේක ලියලා තියෙන්නේ. පුළුවන් දැන් කොච්චර කාලයක් තිස්සේ මේ දේ කරනවද? දැනට තුන් වතාවක් ඇවිත් තියෙනවා. ආ කරන්නේ. තව ටිකක් මේවා මේ මේත් එක්කම ඉන්න. ඒ කියන්නේ මේ ධාතු ලක්ෂණ බලමින්ම ඉන්න. දැන් අර වෙන අවස්ථාවලදීත් මේ ධාතු ලක්ෂණ තියෙනවා කියලා තේරලායි කියලා තියෙන්නේ. ඒ වගේමත් බලන්න. ඒ කියන්නේ දැන් මේ මේ භාවනාව මෙතෙන් විතරක් නෙමෙයි අනිත් කටයුතු කරද්දිත් බලන්න මෙතන මේ සතර මහා ධාතුවක් තියෙන්නේ කියලා ඒ ටික ටික මේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙන විදිහට බලන්න. කිසි වරදක් නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මේක කරන්න ඉඳගෙන සිටිය යුතුප නැහැ. සක්මනේම කියලා දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ කියන යථාටිතං යථාපනිතං ධාතුචෝ පච්චවෙක්කති. යම් යම් ආකාරයකට මේ කය තියෙනවා නම් ඒ විදිහටම ධාතු වශයෙන් බලනවා. ඒ කියන්නේ ඇවිදිද්ද බලන්න පුළුවන්, ඉඳගෙන ඉඳද්දිත් බලන්න පුළුවන්, හිටගෙන ඉඳද්දිත් බලන්න පුළුවන්, නිදාගෙන ඉඳද්දිත් බලන්න පුළුවන්. කොයි කොයි විදිහට කය තිබුණත් තියෙන ධාතු හතර විතරයි. ඉතින් ඕන විදිහකට බලන්න පුළුවන්. හා හොඳයි. පාරස්වන ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස අද දින අලුයම සක්මන් භාවනාවේදී විනාඩි 10ක් පමණ මා පාදවල ස්පර්ශය අත්විඳමින් සක්මන් භාවනාවේ යෙදුණිමි. අනතුරුව මාගේ සිතුවිලි පාලනය කරගත නොහැකි බවක් හැඟුණ හේයින් දෙපා වලට සිත යොමු කරන්නේ නොමැතුව සිත දෙස බලා ගමන් කරමි. මෙහිදී සිත වඩාත් එක්තැන් වූ බවක් හැඟුණි. සිත මාගේ ඉදිරියෙන් තබාගෙන ගමන් කරන බවක් හැඟුනි. එවිට මාහට හැඟී යන්නේ හිස් අවකාශයක හරියටම පැහැදිලිව කිව නොහැකි නමුත් මහමෝධයේ මැද හිඳගෙන මෙන් හිතට කිසිවක් ඇතුළු වීමට නොදී සිටින ආකාරයකුයි. සෑම සක්මන් වාරයකදීම සිත තදින් අල්ලාගෙන ගමන් කරමි. එහෙත් සෑම සක්මන් වාරයක් කෙලවරකදීම මද වේලාවක් නැවතී බලා සිටීමට සිදුවේ. එසේ නොවූ විට අපහසුාවක් දැනුනි. එසේ නැවතුණු විට ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව විමසා ගත යුතුයයි සිතුනි. මාගේ පුතා පිළිබඳ ඡායා මාත්‍රයක් ඇති වී නැති වී යාම එසේ එක්වරක් නැවතුණු විටක මාහට ඇතිවිය. කෙසේ වුවද මාහට පෙර දිනයන්හි මෙන් දෙපා සිහිකර ඇවිදිනවාට වඩා එක එල්ලේ ඉදිරිපස දෑස් යොමු කර සිත දෙස බලා ඇවිදීම පහසුවක් විය. මෙලෙස සක්මන් කිරීම වැරදිද? ඔබ වහන්සේට දීර්ඝායස වේවා. මම හිතනවා මේක උපක්‍රමයක් වශයෙන් භාවිතා කරන්න. අපි තුමු යම් අවස්ථාවක ওই විදිහට කළා හිතේ හිතට එන කියන්නේ සිතුවිලි ප්‍රමාණය යම් අඩුවීමක් වුණා නම් හිතට කියන්නේ හිත පිට යන ගතිය එහෙම නැත්නම් හිත විසිරෙන ගතිය අඩු වෙලා හිතේ යම් එකඟ භාවයක් ඇති වුණා නම් ඊට පස්සේ සක්මනේ යන يعني දැනෙන දෙයට හිත දාන්න. මොකද කොච්ච උඟ කාලයක් කරලා නැත්නම් අපි එකපාරට හිත දිහා බලන්න ගියාම හිත හිතේ යන දෙයට අපි අහු වෙන ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා ඔය ක්‍රමේ භාවිතා කළා හිත පොඩ්ඩක් මෙල්ල කරගෙන ඊට පස්සේ බලන්න හිත නිශ්ශබ්ද වෙච්ච හිතින් මේ දැනන දේ තුල හිත පවත්වන්න පුළුවන්ද? දැනන දේ තුල හොඳට 100ට 100ක් අවධානය පවත්වන්න පුළුවන්ද? හැබැයි අපි තුමා ආයෙ හිත විසිරෙනවා. ආයෙත් කමක් නෑ අර ක්‍රමයෙන් පාවිච්චි කරන්න. පාවිච්චි කරලා නැවතත් හිත එකඟ කරගන්නවා. හැබැයි මේ මේ දේ කරනවා. ඉඳගෙන භාවනා කරද්දී මොකද්ද කියලා කියලා නැහනේ. කාගේද ප්‍රශ්නේ? ඊයේ හැබැයි මේ චිත්තානුපස්සනාව ගැන කිව්වා නේද? ඔව්. ඔව්. පොඩ්ඩක් මයික් එක ගන්න. මම උත්සාහ කරලා බැලුවා මේ කියන්නේ සක්මණේ වැලි වල තෙරපීම බලන්න නැතුව කෙලින්ම සිත සිතුවිලි දිහා බලන්න. ඒක අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. මම මම දැනන් හිටියේ නෑ මේ ඇනියන්ගේ ප්‍රශ්නේ කියලා. මේ කෙලින්ම මේ යන්න. ওই විදිහටම යන්න. ඒ කියන්නේ ආයි දැන් වැලි වල තෙරපීම බලන්න උවමනා නැහැ. <laughs> ඒක තමයි හුඟක් දිනවල තියෙන ප්‍රශ්නේ. දැන් අපි තුමු කාට හරි තුවාලයක් තියෙනවා. දැන් ඉතින් අපි තුමු සැර වෙනවා, හරි වේදනයි. ඉතින් අපි ඉතින් සෝන් ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා දැන් ඉතින් කාලයක් තිස්සේ බෙහෙත් කළා සුවාලේ හොඳ වෙනවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඈ? මොකක්ද? තුවාලේ හොඳ වුණාට පස්සේ ඉතින් වගේ තමයි. ඔව් ඒ කියන්නේ අපේ හිතේ කෙලස් තියෙනවා නම් තමයි කෙලස් ටික කෙලස් ටිකෙන් හිත නිදහස් කරගන්න තියෙන්නේ. හිත නිදහස් වුණාට පස්සේ හිත සුවපත් වෙලා නම් හිත නිවිලා නම් ආයි කළ යුතු දෙයක් නැහැ. ඔව් ඒවට ඒක තමයි. දැන් ඒ කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම හිත නිදහස් කියලා. తాවකාලිකව නිදහස් දැන්. తాවකාලිකව හිත නිවුණා. ඔන්න ආයි එනවා. ආයි දැන් වෙන වෙන කටයුතු කරද්දී ආයි ඔන්න මොනා හරි අල්ලනවා මොනා හරි නිසා ආයි හිත දැවෙනවා. ආයි නිකන් හයි ප්‍රශ්න ඇති වෙනවා. අන්න ආයි නිදහස් කරන්න ඕනේ. ඒක තමයි. ඒකෙන්ම යන්න පුළුවන් කියලා තමයි මට නම් තේරෙන්නේ. මොකද යන්නේ අපි හිත දිහා බලන්න ගත්තහමත් ඔය හරහා නුවණක් දියුරනවා. මේ සිත මේ සිතට එන සිතුවිලි මගේ කරගන්න අවශ්‍ය නැහැ. මේක මේ හේතුන් නිසා ආවා. මම මේවට උදව් කරේ නැත්තම් මම උල්පන්දම් දුන්නේ නැත්තම් මේවා යනවා. ඒක තමයි ටික ටික තවන්ට තේරෙන්නේ. මේ කොයි දේ ආවමං ආවනම් මම ඒවා අල්ලගෙන තියාගත්තේ නැත්තම් ඒගොල්ලොම යනවා. කියන එක තේරෙනකන් හැබැයි බලබලා යන්න. <laughs> ඒක තමයි වගුණ කරන්න තියෙන්නේ. නෑ ඒක තමයි කමක් නැහැ අවශ්‍ය නම් හිත يعني කෙලවරක් නැතුව සිතුවිලි එනවා නම් හිත දිහා බලන්න බැරි මට්ටමකට යනවා නම් නැත්නම් හිතට එන දේවල් වලට අහු වෙන ගතිය තියෙනවා නම් එහෙමනම් පොඩ්ඩක් එහෙම අහු වෙන ගතියක් නැත්නම් ඒ කියන්නේ මෙතනට යන්න පුළුවන් ගතිය තියෙනවා ඒකයි මම කිව්වේ ඒ කියන්නේ ඇතම් කෙනෙකුට හිත දිහා බලන්න අමාරුයි මොකද හිතට හිතට එන ආවේග ගතේ බලන්න ගියාම තව ඒවා වර්ධනය වෙනවා වර්ධනලා දන්නේම නැතුව මේ එන කතාවක පැටලිලා වෙන ලෝකයක අතරමං වෙන එකයි වෙන්නේ. ඒ හින්දා බුදුහාමුදුරුවෝ විශේෂයෙන් කියනවා මේ එකපාරට චිත්තානුපසනාව යෙදෙන්න එපා කියලා. හැබැයි ඇතම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා. දැන් මේ කාලයක් තිස්සේ කරන්න කරන්න Tamanට මේ නුවණක් පහළ වෙලා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. එතෙන්දී කියන්නේ හුඟාක් හිත විසිරෙනවා නම් හුඟාක් කෙලවරක් නැතෝ ඔන්න සිතුවිලි එනවා නම් ඔන්න අමාරුයි. ඒ වෙලාවට පොඩ්ඩක් සක්මකට සක්මකට යන්න. සක්මන කියලා නිකන් ස්පර්ශ වෙන තැන හිත පොඩ්ඩක් නැවත සමාධි කරගන්නයි තියෙන්නේ තෙන්දි. හිත පොඩ්ඩක් ආයේ මේ තැම්පත් කරගන්නවා. මේ ස්පර්ශයේ පොඩ්ඩක් හිත පවත්වලා. ඊට හිත තැම්පත් වුණාට පස්සේ ආයේ හිත දිහාම බලන්න පුළුවන්. දැන් එතකොට අර අපිටම හිත හුඟාක් විසිරිච්ච වෙලාවට අපිටම විනාඩියට සිතුවිලි 1000ක් ආවා. අමාරුයිනේ බලන්න. එන එන වේගෙ වැඩි. බලාගන්න බෑ. ඊට පස්සේ ඔන්න සක්මනේ හොඳට යෙදුනා. ඊට පස්සේ ඔන්න එන්නේ විනාඩියට 10යි එන්නේ. බලන්න පුළුවන්. එච්චරයි කරන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. හරි. 16 වන ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ දෛනික ජීවිතයේ අපගේ සිත නිරන්තරයෙන් රූප, ගන්ධ, රස, ස්පර්ශ දේ ආදියට ඇලේ. එෙහිදී සිත නැවතත් තමා කරන කාර්යයටම යොමු කිරීම තුළින් සතිය පිහිටුවාගත හැකිද? මට තේරුණේ ආයි කියන්න. දෛනික ජීවිතයේ අපගේ සිත නිරන්තරයෙන් රූප ගන්ධ රස ස්පර්ශ දේ ආදියට ඇලෙයි. එහිදී සිත නැවතත් තමා කරන කාර්යයටම යොමු කිරීම තුලින් සිත පිහිටුවා ගත හැකිද? ඔබ ඒක ඒක තමයි සතිය දියුණු කිරීම හරහා වෙන්නේ. මොකද අපි හුඟක් වෙලාවට වෙන්නේ ඔය අපේ ඉඳුරන් පහෙන් ගන්න අරමුණු වල අපි ඒකට තියෙන තණ්හාව නිසා ඒක අපි තියෙන අවිද්‍යාව නිසා ඒක මුලා වෙනවා. නමුත් අපි භාවනාවක් කරන්න කරන්න ඒ මුලා වෙලා ඒ ලෝකෙක වෙනත් ලෝකෙක අතරමං වෙලා ඉන්න ස්වභාවය ටික ටික අඩු වෙනවා. මොකද අපි අතරමං වෙලා ඉන්න ASCII මතක් වෙනවා මේ දැන් නම් අතරමං වෙලා ඉන්නේ. දැන් නම් වෙන ලෝකෙක ඉන්නේ කියලා මතක් වෙනවා. මතක් වුණා නම් ඔන්න නැවතත් වර්තමානට එන්න. ඒ වෙලාවේ අපි තමු මේ මිදුලතු ගාන ඉන්නේ. ඔන්න මිදුලතු ගාන වැඩේ සතියෙන් කරන්න. මේ අවධානයෙන් කරනවා. හැබැයි කලින් ඔන්න මිදුලතු ගා හිටියේ හිත තිබුණේ වෙන තැනක. ඒ වගේ අර සතිය දියුණු කරන්න දියුණු කරන්න හිත මුලා වෙලා කතන්දර ගොතගතා ඉන්න ඒ ලක්ෂණය ටික ටික අඩු වෙන්න ගන්නවා. අපි ඒක අඩු වෙන අඩු වෙන විදිහට අපිත් හැසිරෙන්න ඕනේ. ඒ කියන්නේ අපි විපස්සනා විශේෂයෙන් දියුණු වෙන්න නම් අනිවාර්යෙන් හිත හිතා ඉන්න ගතිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හරි කැමති හිත හිතා ඉන්න. මොකක්වත් වෙන වැඩක් නැත්නම් ඔහේ ඉතින් හිත හිතා ඉන්නවා. අනේ හිත හිතා ඉන්න ගතිය අඩු කරගන්නවා. වෙන මොකක් දැන් අපිටම කන්න බොන්නෙත් නැහැ. මොකක් කවුරුත් එක්ක කතා කරන්නෙත් නැහැ. ඉතින් පුටුවක් උඩටලා හිත හිතා ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් සමහර අය කරනවානේ. ඒ ඒ දේ නතර වෙන්න ඕනේ. ඒ වෙනුවට මේ දැන් මොකද්ද කරන්නේ? වර්තමානයේ මොකද්ද සිද්ධ වෙන්නේ? එක්ක හුස්ම දිහා බලන් ඉන්නවා. නැත්නම් කය සක්මනක යොදවලා ඒ දිහා බලන් ඉන්නවා. නැත්නම් බොහොම සැහැල්ලුවෙන් හිත දිහා බලාගෙන හිතට එන සිතුවිලි දිහා බලාගෙන හිත නිදහස් කරගන්නවා. ඔය වගේ පැතිවලට යන්න වෙනවා. හරි. ප්‍රශ්නාංක 17 ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන අතර මගේ පයේ විනුඹ වදින විට ශබ්දය නැගී සෙමින් නැවිද ගිද එසේ වේ සමහර විට සක්මන් කරන අතර ආස්වාස ප්‍රාස්වාදයේ දැනේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවේදී කොතරම් උත්සාහ කරත් නිදිමත නැති කර ගැනීමට අපහසුය ධර්මදේශනාව අවසන් වන අවස්ථාව දක්වා ඇසීමට ශ්‍රවණය කිරීමට නොහැකි වේ මෙයට උපදේශක් ලබා දෙන මේ නිදලා සිටිමි දිනපතා උදෑසන සහ රාත්‍රියේ නිින්දට යන අවස්ථාවේදී කිරීමට වඩාත් සුදුසු මෛත්‍රී භාවනාවද ආනාපාන සති භාවනාවද පහදා දෙන්න. ඔබ වහන්සේට නිරුක්සුව. හ්ම් ටිකක් සක්මන් භාවනාවේ වැඩියෙන් යෙදෙන්න. සක්මන් භාවනාව ටිකක් සක්‍රීය භාවනාවක්. ඒකදී අපි හිතලා යමක් කරනවා. ඒ නිසා සක්මන් භාවනාවේ වැඩියෙන් යෙදෙන්න. ඊළඟට කියන්නේ උදේ රාත්‍රී කොයි වෙලාවෙත් බලන්න පුළුවන් නම් සක්මනේම මේවා කරන්න මොකද අපි තාම කියන්නේ බණක් අහද්දිත් නිින්ද යනවා නම් හුඟක් කාලවට ඉතින් භාවනා කරන්න ගියාමත් ඉඳගෙන භාවනා කරන්න ගියාමත් නිින්ද යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මුලදී ඔය නිින්ද කඩා ගන්නකම් පොඩ්ඩක් වැඩිපුර සක්මන් භාවනාවේ යෙදෙන්න. ඊළඟට අපි තුමු හොඳට හිතේ අවදිමත් භාවය තියෙනවා නම් ඒ වෙලාවේදී හොඳට ආනාපාන සතිය වුණත් යෙදුනට කිසි වරදක් නැහැ. හැබැයි අර හිත හුඟා මොනා හරි සිද්ධීන් හරහා දේශ සහගතව තියෙනවා නම් එතකොට ආනාපාන සතියට එකපාරට යන්න එපා. එතනට මෛත්‍රී භාවනාව වගේ දෙයක් කරාට වරදක් නැහැ. 18 වන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව පටන් ගන්නකොටම කම්පන ගති දැනෙනවා ඒවා දිහා හොඳින් නිරීක්ෂණය කරනවා ටිකකින් හිස පොඩ්ඩක් ගැස්සෙන ගතියක් දැනෙනවා ඒ එක්කම කම්පන දැනීම නතර වෙනවා විනාඩි 10ක් විතර එක දිගට හිත නිශ්ශබ්දව පවතිනවා සිතවිලි එන්නේත් නැහැ නමුත් පුංචි තද ගතියක් හිසේ දිගටම පවතිනවා නැවත කම්පන දැනෙන්න ගන්නවා ඒ ගැන බලනකොටම තද ගතිය නැති වෙලා යනවා නැවතත් මේ සිදුවීමම වෙනවා. උපදේශක් ඇතොත් පහදා දුන මැනවි. මෙහෙම වෙන්න හරින්න. මේක වෙන්න ඉඩ හරින්න මේක يعني පටන් ගනිද්දී ওই විදිහට තමයි වෙන්නේ. අපි මේ අපි තුමු මේ සංස්කාර ධර්මයන් එක්ක ඉන්නවා. මේ අපි තුමු මේ ධාතු ලක්ෂණ එක්ක ඉන්නවා. ඒ ඊට පස්සේ ආයි හිත විවේකයට යනවා. ආයි එළියට එනවා. ආයි මේකත් එක්ක ඉන්නවා. ආයි අතෙන්ට යනවා. ඕක ওই වගේ ඔය රටාවේ තමයි වෙන්නේ. මේක දිගටම වෙන්න ඉඩ හරින්න මේ ආයි අලුතෙන් සකස් කරන්න දෙයක් නැහැ. යන විදිහ හොඳයි. හරි. 19 වෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී සිත නාසිකාග්‍රයේ පිහිටුවා ගත්තත් විනාඩි කිහිපයකදී සිත පිටයයි. අතීත සිතුවිලි නිරන්තරයෙන් සිතට එයි. නමුත් සිත පිට යන බව වැටහි. මගේ සිත පසුතැවීමටද පත්වේ. මේ වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී මේ தත්ත්වය මෙලෙසම සිදු නොවේ. ඔව් ඒක තමයි. ඒ කියන්නේ සක්මන් භාවනාවෙන් තමයි ඇත්තටම හුඟක් වෙලාවට අපිට හිත පිට යන එක සෑහෙන වළක්ව ගන්න හැකියාව තියෙනවා. ඊළඟට ඉතින් පසුතැවිලා වැඩක් නැහැ. මොකද පසුතැවීම මේ කිසිම තැනක අනුමත කරලා නැහැ. පසුතැවුණා කියලා <clears throat> කිසිම වාසියක් වෙන්නේ නැහැ. ඒ නිසා හිත පිට යනවා. ඒක හිතේ තාම තියෙන මේ ස්වභාවය. ඒ වෙනුවට යම් අවස්ථාවක Taman තේරුම් ගත්තා නම් දැන් හිත පිට ගිහිලා තියෙන්නේ කියලා. දැන් ඉන්න අරමුණට ගන්න. දැන් ආනාපාන සතිය නම් කර කර ඉන්නේ එතෙන්ට ගන්න. පසුතැවීම නම් කිසිම පළක් වෙන්නේ නැහැ. විසිවන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව මෙම භාවනාව වඩද්දී එම කාලය තුල එක මිරියවකින් ගත කිරීම අපහසු බැවින් අතරතුරදී නිහෙඩව ඉරියව් මාරු කරමි. එය සුදුසුද? එමෙන්ම භාවනාව අතරතුරදී උරහිසේ සහ දණහිස්වල වේදනා හටගනී. එම වේදනාවන්ට ආනාපාන සතිය අරමුණු කරන අයුරු මා දැනුවත් නැත පහදා දෙන්න. කමක් නැහැ. කියන්නේ මේ මුලදී පෑම එකම ඉරියව්වේ ඉන්න බැරි නම් හිමීට ඉරියව්ව මාරු කරන්න. අර ආනාපාන සතියෙන් හදාගෙන ගිය එකඟ භාවය කඩා ගන්න එපා. ඒ කියන්නේ ආනාපාන සතිය දැන් වඩාගෙන යනවා. ඒකෙන් හිත එකඟ වෙලා තියෙනවා. ඉරියව්ව මාරු කිරීමේ කිරීම හරහා මේ එකඟ බව කඩා ගන්න නැතුව එක්ක ආනාපාන දිහාම බලාගෙන හොරෙන් මාරු කරනවා වගේ ඉරියව් හිමීට මාරු කරගන්න. එහෙම නැත්නම් හිමීට ආනාපානයේ තියෙන හිත ඉරියව්ව මාරු කිරීමට යොදාගෙන ඉරියව් මාරු කිරීම සතියෙන් කළා නැවතත් ආනාපානට එන්න. හරි. ඒකම සක්මන් භාවනාව. මෙම භාවනාව මුලින්ම කරන ලද්දේ වම දකුණ වශයෙනි. ඉන්පසු පාදයේ බිම ස්පර්ශවන පිළිවෙල මෙනෙහි කරමින් භාවනා කෙලිමි. ඒ අතරම පාදයට සිරුරේ පීඩනය දැනෙන අඩු වැඩි තැන් නිරීක්ෂණය කෙලිමි. මෙම අවස්ථා තුනේදී ගමන් වේගය එකිනෙකට වෙනස් විය. ඔබ වහන්සේ ඊයේ දිනේ අප දැනුවත් කළ පරිදි දනහිස ළඟින් නැමෙන ආකාරයත් පාදය ඉදිරියට ගෙන ගොස් තබන ආකාරයත් නිරීක්ෂණය කෙරෙමි. පෙර අවස්ථාවන්ට වඩා එය සතුටින් කෙලිමි. දැන් මගේ සිත පෙරට වඩා වැඩි වේලාවක් සක්මනේ රඳවාගත හැකිය. මෙම භාවනාවෙන් මින් ඉදිරියට කළ යුතු පියවර කුමක්ද? කරුණාවෙන් පහදා දෙන්න. තව ටිකක් බහුලීකృత කරන්නයි තියෙන්නේ. තව තව හොඳට අලුතෙන් දැනෙන්නේ මොනවද කියලා බලන්න. දැන් යමක් දැනලා තිනවා. තව තව සතිය දියුණු වෙන්න දියුණු වෙන්න කලින් නොදැනිච්ච දේවල් දැනෙන්න ගන්න. ඒ හින්දා මේ යන විදිය හොඳයි. තව දුරටත් ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. 21 වන ප්‍රශ්නේ. ඔව්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පෙර දිනේ මා විසින් ඉදිරිපත් කරන කරන ලද සක්මනේදී සතිය පිහිටුවීම සම්බන්ධ වාර්තාවෙන් මා පැහැදිලි කරන ලද්දේ සක්මනේදී වම දකුණ පාදයන්හි සතිය පිහිටුවීමෙන් ඒවායේ පෞද්ගලික ලක්ෂණ හඳුනා ගැනීමයි. එසේම එසේ කිරීමේදී මුහුණේ සහ හිස ප්‍රදේශයේ සිදුවන චංචල හිරිවැටීම් ස්වභාවයන් සහ විනාඩි 40ක් පමණ සක්මනේ යෙදීමේදී ඇතිවන නිදිවර බව සක්මන් වේගයේ බාලවීමටද අවසානයේ සක්මන නවතා දැමීමට සිදුවන බවද මා විසින් වාර්තා කරන ලදී. එයට පිළිමක් වශයෙන් ඉහත ලක්ෂණය මත වූ විට උපයාගත් එම සතියෙන්ම පරයන්කට වාඩි වී කිසිවක් නොකර බලා සිටීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබිනි. ඒ අනුව අද දිනේ පෙරවරු 7ත් 9ත් අතර කාල සීමාවේදී ඉහළ වැඩිමළුවේ සක්මනේ යෙදුනිමි. මා පෙර දෙන වාර්තා කළ අන්දමට අද දිනයේදී එම නිදිමත ස්වභාවය අත්විඳිමි. ඔබ වහන්සේගෙන් ලද උපදෙස් අනුව මා සතියෙන්ම ගොස් අසල තිබූ කොන්ක්‍රීට් ආසනයේ පරයන්කින් වාඩි වී ඇස්වසාගෙන කිසිත් නොකර බලා සිටීමි. මෙහිදී මා ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි හෝ වාඩි වී සිටි ඉරියව්ව කෙරෙහි අවධානය යොමු නොකෙලෙමි. එසේ සිටියේදී ක්‍රමයෙන් සක්මනීදී මෙන් මුහුණේ සහ හිස ප්‍රදේශයේ චංචල සහ හිරිවැටීම් දැනිනි. විටක හොඳින් හිරු එළිය වැටි ඇති බව වසා සිටි ඇස්වලට දැනුණු අතර දෙයත් උණුසුම් විය ටික වේලාවකින් සම්පූර්ණ පරිසරයම නිශ්චල වූ බවක්ද අවට කිසිවක් හෝ කිසිවෙක් නොමැති බවක්ද දැනිනි. එසේම පපුවේ වම් පෙදෙසින් හෘද ස්පන්දනය පැහැදිලිවම දැනිනි. මෙම தත්ත්වය විනාඩි 10ක් පමණ අත්විදි අතර උමනාවෙන්ම දෑස් විවෘත කෙලිමි. එවිට දක්නට ලැබුණේ පරයන්කට වාඩි වූ අවස්ථාවේ තිබූ වැහි අඳුර එසේම පවතින බවත් හිරු එළිය නොමැති බවත්ය. ඉන්පසු ඉන්පසු මා පරයන්කින් නැගිට විනාඩි 15ක් පමණ පා ගමනින් භාවනා ශාලාව වෙත පැමිණ පරයන්කට වාඩි වී ඉහළ වැලි මළුවේදී මෙන් කිසිත් නොකර නිරීක්ෂණය කළත් පෙර මෙන් චංචල හිරිවැටීම් ගති හෝ වෙනත් යමක් නොදෙනිනි. හිස නිදිමත බවක් එය අසහනකාරී බවක් දැනිනි. මෙසේ වන්නට ඇත්තේ සක්මනේදී උපයාගත් සතිමත් බව කාලය සමගම නැති වී ඇති නිසායයි සිතමි. සාමාන්‍යයෙන් පරයන්කේදී සාර්ථකභාවයත් මාහට ලබාගත නොහැක. ආනාපානය ආයාස කරවන අතර උදරයේ පිම්බීම හැකිලිම මගින් විනාඩි 10ක පමණ කාලයක් අමාරුවෙන් සතිය පිහිටුවාගත හැක. එම නිසා මා විශ්වාස කරන්නේ පරයන්කේදී සතිය පිහිටුවා ගැනීම සඳහා විවිධ උපක්‍රම යෙදීම වෙනුවට සක්මනේදී උපයාගත් සතිමත් භාවය පරයන්කයට යොදා ගැනීම මාහට වඩාත් ප්‍රායෝගික භවය. වැඩිදුර උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔව් ඇත්තටම වෙලා තියෙන දේ අනුවත් ඒක තමයි තේරෙන්නේ. හොඳට සක්මනේ තමන් යෙදෙනවා නම් හිත එකඟ කරලා දෙනවා. ඇත්තටම සක්මන විසින් හොඳට හිත එකඟ කරලා දෙනවා. ඊට පස්සේ ආයේ ඒ එකඟ භාවය කඩා ගන්නතෝ පරයන්කයට වාඩි වුණාම ඇතැම් වෙලාවට අලුත් මේ අරමුණු වලට දාන්නේ නැතුව එහෙම්ම නිකන් හිත කිනා බැස්සා වගේ හිත එක තැන නතර වුණා වගේ හිත සමාධියකට යනවා. ඉතින් හරියටම නිශ්චිත වශයෙන් කියන්න බෑ මේක සමත සමාධියද විපස්සනා සමාධියද කියලා. කෙසේ නමුත් ඉතින් අපි මොකක්වත් නැති අපිට ඉතින් ඕකත් හොඳයිනේ ඉතින්. එහෙනම් පොඩ්ඩක් හිත මේ සමාධි කරන්න ඔයකට උපක්‍රමයක් කරගන්න. වරදක් නැහැ. හැබැයි හිත ටික ටික එකඟ වෙන්න පටන් ගත්තට පස්සේ අපිටම කාගෙද ප්‍රශ්නේ කියලා පොඩ්ඩක් දැනගන්නත් පුළුවන්ද? අන්තිම ප්‍රශ්නේ නේද? ඔව් පොඩ්ඩක් එන්නකෝ මහත්තයා. දිගටම ආනාපාන සතිය උත්සාහ කළාද මේ කරන්න? වඩා. එහෙමයි ස්වාමීන් කවදාවත් හරි ගියේ නැද්ද? එහෙම දුන්නේ. මාස 6ක් විතර උත්සාහ කරා සාර්ථකුන්නේ නැහැ. සාර්ථකුන්නේ නැහැ. හැබැයි දැන් මේ ක්‍රමයේදී හොඳ සක්මනේදී හොඳට Tamanට මේ දැනෙන දේවල් තියෙනවද? එහෙමයි. හොඳට අවධානයෙන් යන්න පුළුවන්. ඒ එතකොට අර නිකන් ඇස් දෙක මේ අඳුර වේගෙන වගේ එනවා. ඊට පස්සේ ගිහලා වාඩිනම හොඳට නිතැම්පත් වෙනවා. හරි. කියන්නේ සක්මන හොඳටම වැඩ කරලා තියෙනවා. වැඩිපුර සක්මනේ යෙදුනද කිසිම වරදක් නැහැ. සක්මනේ යෙදෙද්දි බලන්න කියන්නේ හොඳට දැන් දැන් අපි විස්තර කරපු ටික හොඳට තේරෙන්නේ නැතිනේ මෙතෙක් අපි කතා කරපු දේවල්. ඒ වගේ අර දැනෙන දේ දේට මොකද්ද වෙන්නේ කියලා දැන් චුට්ටක් ඕනනම් තව වැඩි අදහනකින් බලන්න. අපි දුමු තද ගතියක් දැනෙනවා. ඒ තදගතිය කොහොමද පටන් ගන්නෙ? තදගතිය කොහොමද වෙනස් වෙන්නේ? තදගතිය කොහොමද නැති වෙන්නේ? තදගතිය එකම ශරීරය කියන්නේ පාදයේ එකම තැනටද තේරෙන්නේ නැත්නම් වෙන තැන් වලට තේරෙනවද? අනිත් පාදයට කොහොමද තේරෙන්නේ? මේ වගේ අර පොඩ්ඩක් මේ දැනෙන මේ මූල ලක්ෂණ වලට දැන් මොකද්ද වෙන්නේ කියලා දැන් චුට්ටක් තව අවධානයෙන් බලන්න. මේ මේවා බලන්න බලන්න වමනාදේ වැඩෙනවා. ඒ කියන්නේ මේක අපිට අත්‍යවශ්‍යයෙන්ම ඉඳගෙනම කර යුතුයි කියලා නැහැ. මේ සක්මන් භාවනාවනු සෑහෙන යමක් කළා දෙනවා. ඊට පස්සේ සක්මණෙන් හොඳට හැදිලා හැදුනාට පස්සේ මහත්යරම තේරෙවි මේ දැන් ඉඳගෙනත් කරන්න පුළුවන් කියලා. කියන්නේ මුලදී සමහරවට ඉඳගෙන කරන භාවනාව අසාර්ථකයි. හැබැයි සක්මන වැඩිලා වැඩිලා වැඩිලා අන්තිමට ඉඳගෙන කරන භාවනාවත් හරියනවා. එහෙනම් දැම්ම මේ ඕක ඉඳගෙන කරන භාවනාව අසාර්ථකයි කියලා හිතන්න එපා. සක්මන සාර්ථක වුණ වෙලාවට ඒක අර වාඩිලා ඒක එහෙම්මම ඔය දැන් වුණා වගේ එහෙම්ම හොඳට සමාධි වෙන්න ඉඩ දෙන්න. වරදක් නැහැ. ඊට පස්සේ යම් අවස්ථාවක මේ සක්මනේ ලොකු සමාධියක් නැහැ. හැබැයි අපි තුමු ඉඳගන්න හිතුණා නම් ඉඳගෙන බලන්න මේ කයේ මොනවද දැනෙන්නේ. දැන් මොකද සක්මනේ හරහා සක්මනේ හරහා දැනෙච්ච දේවල්මයි වාඩුණාම දැනෙන්නේත්. වාඩි වෙලා අපි පාදයන් මේ ස්පර්ශ කරගෙන ඉන්නකොට මේක වැදිලා තියෙනකොට එතන තියෙන්නේ තර වගේම දෙයක්. අර අර තරම් මේ වෙනස් වෙන ගතියක් නැහැ. අපි පාදයක් තියා තියා යනකොට අතන වෙනස් වීමක් තියෙනවා. මෙතන තියෙන්නේ නිකන් නැවතිච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වගේ චුට් අර ඉඳගත්ත වෙලාවේ බලන්න පුළුවන් වුණාම බලන්න. හොඳයි. හොඳයි. තේරුම් ගන්න. හරි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා මෙම වැඩසටහනට සහභාගී වන වැඩිහිටි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පෙන්වා දුන් පරිදි කරුණාවලින් දැනුවත් වුනමුත් ඒවා ප්‍රායෝගිකව බැලීමට අවස්ථාව ඇත්තේ අවම වශයෙනි. රාජකාරී ආගමික සහ සමාජික කටයුතු නිසා එලෙස සිදුවේ. එහෙත් ඒවා විමුක්තියට උපකාර නොවන තරම් බවද මම දනිමි. වැඩසටහන නිමාවීමට පෙර යාමට සිදු වූයේ දායක නිවසක මරණයක් වූ බැවිනි. නොගියහොත් මට බැනවැදී ඔවුන් පව්පුරවා ගන්නා නිසාවෙනි. ඔවුන්ට මාගේ භාවනාවෙන් වැඩක් නැත. කෙසේ වෙතත් හිමියනි ඔබ වහන්සේගේ මඟ පෙන්වීම පරිදි මට මහත් ආධ්‍යාත්මික ආශාදයක් ලැබිමි. යෝගීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දී ඔවුන්ගේ ඉදිරිය සකසන අයුරු ඉතා විශිෂ්ටය. ඔබ වහන්සේගේ කමටහන් අනුව වෙනකක් තබා සැබෑ ලෙසම පොළොවේ ජීවත්වන බව වැටහීම මොනතරම් ආශ්චර්යයක්ද? ඒ වෙනුවෙන් අපට මඟ පෙන්වූ ඔබ වහන්සේට සත්‍ය අවබෝධයම වේවා. මෙම වැඩසටහන සංවිධානය කළ අචරාද සිල්වා මැතිණියට හේවගේ මහත්මා ඇතුළු සත්පුරුෂයින්ට මෙන්ම ප්‍රත්‍යපහසුකම් නෝඩුව ලබා දුන් සදැහැති දායක සිතතයන්ටද නිර්වාණ අවබෝධයේ පිණිස මෙම පින හේතු වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු. හොඳයි. එතකොට අපිට වෙන අද ලිඛිත ප්‍රශ්න නැහැ. කාට හරි විශේෂයෙන් දැනගත යුතු යමක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සතිය හොඳට වඩනවා. සති සමාධියත් හොඳට තියෙනවා. ඊට පස්සේ ඔක් හොඳට තිබිලා මම ඉතින් නිකන් නිශ්ශබ්ද බලාගෙන ඉන්නවා චිත්තානුපස්සනාව වගේ කිසිම සිතුවිල්ලක් එන්නේ පැයක් හිටියත් මම මේ ඊට පස්සේ මම මොනවාද කරන්න ඕනේ කියලා තේක තමයි මම ගෙදර ගිහිල්ලා දැන් මොනවද ඒක තමයි. දැන් බලන්න නිකන් අනිත් කටයුතු කරද්දී හිතේ තත්ත්වය මොකද? අපි තුමු දැන් ළමයි එක්ක ඉන්නවා, ගෙවල් වල අනත් වෙන වෙන කටයුතු කරද්දී එතෙන්දී හිත මොකද තත්ත්වය? ස්වාමීන් වහන්සේ මං චිත්තාන පස්සනාව වඩන පටන් ගන්න මෙහි ඇවිල්ලා ගෙදර නම් කරේ නැහැ. ගෙදරදිත් මට විශේෂ කරදරයක් නැහැ. ඉතින් අවුලක් නැහැ ඉතින්. ඔව්. ඒ කියන්නේ හිත දිහා බලද්දි හිතේ தත්ත්වය මොකද? හිත නිරන්තරයෙන් නෑ මං කියන්නේ වෙන වෙන දැන් මුඟක් වෙලාවට වෙන්නේ අර භාවනාවට වාඩි වෙලා කටයුතු කරද්දි හිතට එන්නේ නැහැ මොකක්වත්. මොකද අපි ලෑස්ති පිටනේ ඉන්නේ. නමුත් වෙන වෙන වැඩ කරද්දි ඔන්න ආයි කෙලස් එනවා. ඒවා තමයි දැන් බලන්න තියෙන්නේ. වෙන වෙන කටයුතු වල යෙදෙනවා. ඒ හරහා මේකේ යම් යම් තැන්වල කෙලස් එන්න ගන්නවා. අපි තුමු වෙන කටයුත්තක් කරද්දී ඔන්න කවුරු හරි අනුම් පදයක් කියන. ඔන්න ඉතින් රිදෙනවානේ. අන්න එතකොට එන්න කෙලෙස් තමයි මතුවලා තියෙන්නේ. ඒ කෙලෙස් මතුවෙද්දී ඔන්න ආයෙ නිදහස් කරගන්න ඕනේ. ඔන්න පොඩ්ඩක් ඉතින් වැදුනා. ආයෙ ඔන්න තමන් ආයෙ හිත මෙන්න දැන් දේශයක් ඔස්සේ යනවා. ඉතින් ආයෙ නිදහස් කරගන්න. ආයෙ ගෙනලා තොටිල්ල තියෙනවා. ඊට පස්සේ අපි තුමු ආයෙ ඔන්න තව මොනා හරි දෙයක් වෙද්දී ඔන්න කවුරු හරි අපි අකමැති දෙයක් කරනවා. එතකොට ඉතින් තේරෙනවා මේ මං කියපු දේ නෙමෙයි මේ මිනිස්සයා දැන් කරන්නේ. ආයෙ රිදෙනවා. ආයෙ මොනා හරි ගැටෙනවා. ඉතින් ආයි හිත නිදහස් කරගන්න. ඉතින් මේ විදිහට නිරන්තරයෙන්ම හිත දිහා බලබලා හිත නිදහස් කරගත යුතුයි. ඉතින් දැන් නිකන් සක්මනේදී බලන්න මේ දැඩිව අරමුණු ග්‍රහණය කරන ගතියක් නැද්ද කියලා. එහෙම බලලා තියෙනවද? එහෙමයි. හරි. අරමුණු නැහැ. අරමුණු වලට ලොකුවට නිකන් බැහැලා ඒ ඔස්සේම ඉන්න ගතියක් නැත්තම් ඒ කියන්නේ මේ භවනා හොඳින් කෙරෙනවා. අරමුණු වෙනවා ඒ සැනීම නැති වෙනවා. ඔව්. ආපහු අරක දිගටම යන්න පුළුවන්. පුළුවන්. එහෙම තමයි වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් يعني හිත ටික ටික ටික වැඩෙන්න වැඩෙන්න. එහෙම නැත්නම් මේ හිස් බව තුල තියෙන ශාන්ත බව, එතන තියෙන කෙලෙසුන්ගෙන් තොර බව, එතන පිළීමක් නැති බව. එයාට තේරෙන්න තේරෙන එයා එතනම ඉන්නවා. يعني ආයි අලුතෙන් අපි මේ ගෙනල්ලා තියන්න ඕම නැහැ. එයා දන්න මේ එළියේ ගිහිල්ලා මේ අරමුණු එක්ක ඉන්නවා කියන මහ වදයක්. කියලා තේරෙනවා. එයා එතනම නතර වෙනවා. ඉතින් ඕක ඕක ඒ කියන්නේ එකපාරට ඉතින් ඕක වෙන්නේ නැහැ. මොකද ආයි අර යට තියෙනවා කෙලස්. තියෙන තියෙන තාක්ක කැලැත්ති කැලැති ආයි මෙයාව එළියට දානවා. ඒ නිසා අපි මේ කාලෙදී හුඟක් ඉඳගෙන මේ සමාධිවල ඉන්න යන්න එපා. ඒ වෙනුවට පොඩ්ඩක් අනිත් කටයුතු වල දැන් යෙදෙන්න. අනිත් අයත් එක්ක කතා බහ කරනවා වෙනත් වෙනත් කටයුතු වල යෙදෙනවා. ඒ යෙදෙදි තමයි ආයි අරව ක්‍රියාත්මක වෙන්නේ. ආයි ඒ යෙදීම හරහා තමයි ආශ්‍රව ධර්මයන් මතුවෙනවා, අනුසය ධර්මයන් මතුවෙනවා, ආයි කෙලස් වෙනවා. මේ කෙලෙස් දැක දැක ප්‍රහාණය කරන්න ඕනේ. ඒක නැතුව මේ අපි සමාධි වලින් යටපත් කළා කියලා මේවා අයින් වෙන්නේ නැහැ. ඒකයි බුදුහාඳුරය සබ්බාසව සූත්‍රය එහෙම කියන්නේ. ජානතෝ හම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ. මේ ආශ්‍රවයන් ඡය කිරීම දන්නාහට දක්නාහටයි මම අනුදැන වදාරන්නේ නොදැක්ක මේ නොදැන මේ කරන්න බෑ. ඒ හින්දා අපි දැන් වෙනත් වෙනත් කටයුතු වල යෙදෙන ගමන් ඔන්න කෙලස් වෙන්න පුළුවන් හැකියාව ඕන තරම් තියෙනවා. මොකද තනියෙන් ගෙදෙට්ටලා ඉන්නා වගේ නෙමෙයි. එතකොට ඔන්න කෙලස් එද්දි දැන මේ කෙලස් මතුවෙද්දි අන්න එතන එතන නිදහස් කරගන්න ඕනේ. අපි තුන් ඒ නිදහස් කරගන්න බැරි වුණා කියලා. ඒ නිදහස් කරගත්තේ නැත්නම් හිතේ ආතතියක් ගොඩ නැගෙනවා. ඒ කියන්නේ ආතතියක් කියන්නේ හිත නිකන් ආයෙ හිර වුණා වගේ ගතියක් නිකන් තද වුණා වගේ ගතියක් නිකන් ඔළුව හිර වුණා වගේ ගතියක් තේරෙනවා ඊට පස්සේ ආයෙ අපි තුමු ආයෙ විවේක වෙන වෙලාවට තමන් නිකන් ආයෙ හුදකලාව ඉන්න වෙලාවක දැන් ආයෙ ටික ටික මේ හිත අර පෑරිච්ච තනක් ආයෙ නිකන් සුවපත් කරනවා වගේ ආයෙ නිකන් එයාව හිස් බවට අරගෙන මේ අර තීච්ච මොනahari අල්ලලා තියනවා නම් ඒ අල්ලපු තැන් ආයෙ නිදහස් කරගෙන ආයෙ මේ විමුක්ත කරගන්න වෙනවා ආයෙ නිදහස් කරගන්න වෙනවා ඔය රටාව දිගටම යන්න ඕනේ. හොඳයි. හොඳයි. එහෙනම් අදත් අපි පැය එකහමාරකට ටයක් වැඩි කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. ඉතින් අද දවස පුරා මේ පිංගුතුන් තමන්ගේ ශක්ති පමණින් සති සමාධි ප්‍රඥාවන් දිනු කරගත්තා. ධර්ම දේශනාවකට සවන් දුන්න ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමේ අපි දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසරණ සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දිනේත් අප අපට දාණය සපයා දුන් ඒ දානදායක පින්වතුන්ටත් ඒ අයගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.